සටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන ඉන්න වැඩි දෙනෙක් දන්න පරිදි මේ වෙලාව අපි ගත කරන්නේ මේ ප්‍රශ්න පිළිතුරු වැඩපිළිවෙල ධර්ම සාකච්ඡාවක් වශයෙන්. ඉතින් ඒකට සූදානම්ක වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ලිඛිත ප්‍රශ්න වලින් ඒ වැඩපිළිවෙල කරගෙන යන අතරේ කාට හරි අතුරු ප්‍රශ්න අහන්න තියෙනවා නම් අපි සාදර වෙනවා. නමුත් වැඩියෙන් උනන්දු කරනවා ලිඛිතවම දෙන්නේ කියලා. මොකද එතකොට මට කියන නිසා වාර්තාගත වෙන්න පහසු නිසා. ඉතින් ඒ ප්‍රශ්න ගැන බයින්ද ඉස්සලා විශේෂයෙන් මම කැමති දායක පිරිස කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඇත්තන්ගේ මේ දීලා දෙන්න කට්ටිය දැනුවත් වෙලා හිටියේ නැහැ. ඒ ඇත්තන්ගේ වෙන කියන්න මොනවාරි ප්‍රශ්න මොනවාරි තියෙනවද නැත්නම් සම්බන්ධ වෙලා අහගෙන හිටියොත් විතරක් ඇද්ද කියලා. හොඳයි. ඒක නිසා මම යනවා එහෙනම් ලිඛිත ප්‍රශ්න වලට. ගරුතර ස්වාමීන් වහන්සේ කැම ගන්නා විට ආහාර හැපීමත් සමගම පිඟානේ පිඬු කිරීම එක විට සිදුවේ. හැපීම ගැන සතිමත් වන විට අත නිශ්චලව තබා ගත යුතුද යන්න කරුණාවෙන් පහදා දෙන්න. මේක ඇත්තටම මේ වගේ අනන්‍ය සීනාසනයක් නැත්තම් මේ සම්ප්‍රදාන කූල භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඉගෙන ගන්න හොඳ ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන දෙයක් ඒ මොකද සාමාන්‍යයෙන් අර කැම මේසේ ඇඟුම් උදාහරණ තැනක්. අපි එතන ටිකක් සංගීතයක් දාගෙන ටිකක් නටනටා කෑම කකා කරන එක තමයි මේ භෝජන සංග්‍රහ කියලා කියන්නේ. ඉතින් ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත සරුවචන් ආංශයෙන් පෙන්ලා දීලා තිනවා කෑම කන වෙලාවේදී පුළුවන් තරම් ඉන්දිය සංවරයක් ගන්නයි කියලා මේකට භික්ෂුන් වහන්සේලාට නම් හිරි වැටෙන කතාවක් තියෙනවා. ඒක ගිහියන්ට කියන එක හොඳද මන් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ පැවිදි පැවැත්ම කරුණු හතරකට වාංගු කරලා තියෙනවා. කරුණු හතර කැඩුණොත් අනිවාර්යෙන් භික්ෂුත්වේ නැති වෙනවා. ඒකට පාරජිකා ධර්ම කියලා කියනවා. ඒ පාරජිකා ධර්ම හතර යම් හේකින් නැති වුණොත් යථාපුරේ තතපච්චා ගිහි වෙනවා. කවුරුත් කරන්න දෙයක් නැත්තේ. මේක පිළිබඳව කතා කරන අටුවාචාරින් වහන්සේ සඳහන් කළා තියෙනවා සංයුතනික අටුවාවේ බුදුරජාණන් වහන්සේ එක සැරයක් කිව්වලු ඒ කෙලිම ත්‍රිපිටකේ නෙවෙයි සඳහන් වෙන අටුවාවේ යම් හේකින් මට පස්වෙනි ශික්ෂාවදයක් පනවන්න වෙනවා නම් පස්වෙනි පාරජිකාවක් 80න් කෑම කන එක ගැනයි කියන්න වෙන්නේ. නමුත් ඒක කෙරුවා නම් කිසි කෙනෙකුට මහානකම් කරන්න බැරි නේද මම මේ ශික්ෂාවදේ පනවන්නේ නැහැ කියලා කියනවා. මොකද ඒ තරම්ම අපි කෑම කන වෙලාවල් වල නිකන් රිලැක්ස් කරන නිකන් සැහැල්ලුවට ඉන්න ගතිය තියෙනවා. මොකද භෝජන වැළඳීම කියන එක කාමීත්‍යාචාරය වගේ වැරදි දෙයක්ුත් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සෙක් විසින් බුද්ධ විඳින රස විඳින අවස්ථාවක්. ඒක සරුවචන් වහන්සේ අනුන්දන පිටු වළඳන භික්ෂුන් වහන්සේලාට සඳහන් කළා තියෙනවා. මෙතනදී පුළුවන් තරම් පරිස්සමෙන් ආකාර ආකල්ප සම්පත්තිය එතනින් ගියාම භික්ෂු ආකල්ප යෝගාවචරකම රැකගෙන මේක ගන්නවා නම් මේක ඉන්ද්‍රයන් සංවරයට වටින එකක් කියලා. මේකට ඉතිහාසයේ තව සිද්ධියක් තියෙනවා අශෝක රජතුමා කාලිංග යුද්ධයෙන් පස්සේ විශාල චිත්ත පීඩාවකටපත් වෙලා ආගමික කටයුතු වල ගොඩක් වීදම් කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට එතුමා හිටියේ Hindu ආගමේ. ඒ නිසා හැමදාම ඒ Hindu මේ මේ ඉර්ෂින්නාන්සලා එහෙම නැත්නම් ඒ බ්‍රාහ්මණයෝ ගෙන්නලා කණ්ඩ දෙනවා. ඒ කන්න දෙනකොට බ්‍රාහ්මණයන්ගේ කෑම ਸਰවඥාන්සේ hina වෙනවා. ਸਰවඥාන්සේ කියනවා කෑම කාලේ ඉවරච්චාම කටපල්ලේ වැක්කිරණේව කන්න කපුටොත් වෙනවා. නැගිට්ටට පස්සේ අත තියලා නැගිටින්න කවුරු හරි ඕනෑලු. උඩ සිවුර වැටෙනවලු. කාකපෙයියන් ලස්සන වචන ටිකක් කියනවා. ඒ තරම්ම කාපු තැන කනවා කනවා කනවා කනවා ඉවරයක් නැහැ. ඉතින් රජ්ජුරුව මේක දිහා බලනකොට රජ්ජුරුවන්ට අර ශ්‍රද්ධාව එන්නේ නැතිලු දැන්. බවුනන්ට දෙනවා සද්ධාමේ. ආගමික හැඟීමට මුත් මේ මිනිස්සු කෑමේ වැටිලා මේ කරන වැඩේ නිසා රජුරෝ පස්සේ සේවකයන්ට කියලා තියෙනවා දෙන්නේ කියලා කෑම දෙන එක. මොකද ඒක දැකලා රජුරවට බලාපොරොත්තු වෙන සද්ධා වෙන්නේ එක දවසක් රජුරෝ ශ්‍රීමන්තු කවුලේ ඉනකොට පුංචි අනුරුද මේ කවුද ඒ පුංචි ආමු නිග්‍රෝධ සාමණේරතුමා රජමාලිගාව උඩින් යනවා දැකලා බොහොම නිශ්චලයි බොහොම තැම්පත් අත්‍තරම. නිග්‍රෝධ සාමණේර කියන්නේ රජුරෝ විසින්ම මරණ ලද රජ වෙන්න ඉස්සලා මරණ මරුවා 100ක් සහෝදරයෝ ඒ එක්කෙනෙක්ගේ පුතෙක්. උත් රජලේ තියෙන එකෙක් ඒකයි මේ මාලිගාවේ මිදුලේ රජලීලාවෙන්ගේ පුංචි ආමනුර පැටියා. දැක්කට පස්සේ කේල් තුනා කවුරු හරි කියලා බඩමන්න මාලිගාවට එන්නේ කියන්නේ කියලා. ඉතින් රාජසේවකගේ ගිල කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ රජුරු ආරාධනා කරනවා. ඉතින් කිව්වා මෙයා ඉස්සර වෙන්නේ කිව්වා ගියා. ඊළ රජුරු ආවට පස්සේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ සුදුසු ආසනයක් ගන්නයි කියලා. වටවට බැලුවා වැඩිමහල්ලෙක් නෑ නැංග සිංහාසනෙට. දැන් රජුරවන්න සිංහා පොඩි එකාට ළඟින්න බෑ සිංහාසනෙට. රජුරෝ ගිහලා උඩලා තිබ්බා. ඒ මොකද එයා බැලුවේ ඔක්කොමලා ගිහියෝ ඉන්නේ. ඉතින් වැඩි මහල්ලෙක් නැහැ. ඉතින් ලොකු මාසනේ ගත්තා. ඊට පස්සේ කව කොහොමද ඊට පස්සේ කව මායින් මොකක්වත් අහන්න එපා. මම මේ ඊයේ පෙරේද පැවිදිච්ච කෙනෙක්. අපි ගැන දැනගන්න මොන හරි තියෙනවා මගේ ලොකු හාමුදුරන්ට ආර්දනාවක් කරන්න කියලා. ඒක කොහොමද කරන්න කියලා හුවා. ඊට පස්සේ මට උනත් කරතයි රජුරෝ වෙනුවෙන් මට ආර්දනා කරන එක එච්චර ගැලපෙන්නේ නැහැ ලොකු හාමුදුරට ආරගෙන. ඊට පස්සේ ඇහුවා හෙට බැරිද දාන්නට වඩින්නේ කියලා. මට පුළුවන් ඔබතුමාගේ වචනේ ලොකු හමුවට ආර්දන කරන්න. එහෙනම් සංස ඔබ වහන්සේත් වඩින්න ඕන. ආ. පහුවෙන්ද ඇවිල්ලා දාන ටික වළඳන ස්වරූපයෙන්ම රජුරවඬ ඇති වෙච්ච ප්‍රසාදය තමයි ඔය 84000ක් විහාරස්කන්ධ විහාර හැදුවේ. ඒ තරම්ම ඒ භික්ෂුන් වහන්සේලාගේ අර ආහාර ගන්නකොට තියෙන ආකල්ප සම්පත්තිය. ඉතින් ඒ නිසා නිග්‍රෝ සාමණේරතුමාට සාමණේරට බුදුහාමුදුරන්ටගේ සලකුවා ගුරු හාමුදුරට වෙනම සලකනවා. නමුත් මේ හාමුදුරන්ගේ අර ආකල්ප සම්පත්තිය. ඉතින් මේක හරීම අමාරුයි. මම මේ ප්‍රශ්නේදී සෑහෙන්න පෙළෙන මිනිසෙක්. මයිලක තියෙන අම්මු ගිහි ගති. තාමත් එහෙම. මම තාමත් ආසයි ඒකට. නමුත් අවාසනාවට වගේ මම දැන් මහතිරුණාංශ කෙනෙක් අවුරුදු 20ක් වස්තේ ඉතින් හැම කෙනෙක්ම වගේම බලාපොරොත්තු වෙන්නේ තේරවාදී හාමුදුරු කෙනෙක්ගේ රඟපෑම. මම හරි අපහසුරපත් වෙනවා කවුරු හරි මගෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම දන්නවා මේ දවස් 10 භාවනා කරන්න ආපු කට්ටියට මම ඉන්න තැන හොඳට තේරුම් ගන්න පුළුවන් මට ඕගොල්ලෝ තේරුම් ගන්නත් පුළුවන්. නමුත් මේකේ තමයි ශාසනේ තියෙන්නේ. ඒ නිසා ඉතින් නොකර බෑ. අපේ පුද්ගලික මතේ නෙමෙයි අපි එතකොට ඒ දීලා තියෙන ක්‍රමයට අපි උසාවියට ගියාම උසාවිය හැසිරෙනා වගේ ඒක අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ බුරුමේ ඉන්න කාලේ මම සෑහෙන බැනුම් ඇහුවා. කමටහන් දෙන ස්වාමීන් වහන්සේ මම ඉස්සරහ තියාගෙන මැලේසියාවෙන් ආපු පිරිසක් ළඟට යන කිව්වා උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් මේ උපාසකම්ම කෙනෙක්ගේ තියෙන ඉන්දිය සංවරය නැහැ කිව්වා. සෙනඟ ඉස්සරහම තියාගන්න. ළණිනේකට වටපිට බලන මිනිසුත් එක්ක කතා කරනවා මට හිතෙන්නේ ඒක ඉතින් රාජ අපරාධ නෙවෙයිනේ ඉතින් ඒකේ. අන්තෝ භික්ෂුවක් වෙනකොට මිනිස්සු මෙහෙම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි ඕගොල්ලන්ට ඔය මේක දාලා තියෙන්නේ බාපනේ. බාපනේ දැම්මට පස්සේ ඕගොල්ලන්ගේ මිනිස්සු මොකද්ද බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සමහරු කැමති නැහැ බාපණයක් දාගන්න. බාපණ කියන්නේ මේ උතුරු සල්ලි. ඒකෝට අපි ණයට කන જાතියක්. මිනිස්සු අපිට දෙන්නේ ඒ සද්ධාව නිසා ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා නාන පොලේදී දාහන ගන්න තැනකදී ඒ වගේ වෙලාවල් වල මේ බුදුජානසේ ශික්ෂාපද 16ක් වැඩි පනවලා තිනවා ආහාර ගැනීම සම්බන්ධයෙන් බණක් ඇහිම සම්බන්ධයෙන් පුංචි පුංචි පුංචි ශික්ෂාපදේ ඉතින් ඒ නිසා තමයි අපි විහාරස්ථානට යනකොට සෙරපු සපත්තු දාන්න නැති තොප්පි ගලවන්නේ. කැම තැනකට යනකොට ඒ අපි සාමාන්‍ය කියන්නේ එටිකට්ස් කියලා ටේබල් එකේ ඒවට වඩා ඉතාමත්ම ලස්සන පනවලා තියෙනවා බුදුරජාණන්. ඒක ලියලා ඒකේ මේ ප්‍රතිවේක්ෂා වාක්‍යයක් කියලා තියෙනවා හැම වෙලාවෙම පිටක් පිටක් පාසා මෙනෙහි කරමින් ගන්න කියලා. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නේ ළඟලා තියෙන්නේ කවුරු හරි මේක පිළිබඳව දැන් ඇතුළෙන්ම කොන්ෂස් වෙන්න පටන් ගන්න. තරකීමත් වෙලා ආහාර ගන්නා විට හැපීමත් ගන්නවා නම් පිඟානේ පිඩු කිරීමත් එක වෙට වෙනවා. වැඩ දෙකක් යනවා. දැන් මෙතනදී මම මොකේද සතිය පිටවන්නේ. ඒක මේකේ ලියලා නැහැ මට මට ඇසෙන ප්‍රශ්නේ. හැපීම ගැන සතිමත් වෙන විට අත නිශ්චලව තබා ගත යුතුයද? හැපීම කියලා කියන්නේ බත් හපනවායි කියන එක. මේක ඉතින් හොඳ කැඳේ ගල බේරුවා වගේ බේරලා දැනගන්න ඕනේ ප්‍රශ්නයක්. ඉතින් ඒකෙදී මේ සතිය පිහිටීම සඳහා ඉක්මනට බස් එක යනකම්පත් කරන කතාවක් නෙමෙයි සතිය පිහිටීම සඳහා ආහාර ගන්නකොට කියනවා පුළුවන් තරම් නැවතිල්ලේ එක වැරකට එක වැඩක් කරමින් කටයුතු කරන්න. එතකොට මේ ප්‍රශ්නේ අහන්න තියෙන ඔව් කියලා කියන්නේ. කෑම කන වෙලාවේදී අනන්නේ නැහැ. කෑම කාලේ ඉවරලා තමයි අනන්නේ. නමුත් අපි දන්නවා අපි පුරුදු කරලා තියෙන විදිහට මේ කෑම කන අතරමැදම අනන එක අනිත් දේවල් ගැන කටයුතු කරන එක වෙනවා. මෙතනදී අපිට ප්‍රධාන ප්‍රශ්න වෙනවා මේ තේමාව කෝක දිගේද පවතින්නේ කියලා. අපේ සතිය මානසිකාර්යයේ මොකේද පවතින්නේ කියලා. එච්ච මොකද හේතුව මේ කැම මේසි කියලා කියන්නේ හැඟුම් උදාහරණ තැනක් නිසා. ඉතින් මේක හුඟා කල් යනවා. ඇත්තටම ඇඟට ඇටුවම් බහ ගන්න. ඉතින් ඒ නිසා මුලදි මතක තියාගන්න ඕනේ ඒ හැකිතාක් one thing at a time and that done well එකයි එකවරකට ඒක හොඳින් කරන්න වගේ කල්පනා කරගන්න ඕනේ. ඒ වගේ තැන් කීපයක් සරුවචනන්සේ සඳහන් කළා තියෙනවා ප්‍රත්‍යවේක්ෂා වචනෙන් සිවුර පෙරවනකොට සංඝයා වහන්සේ ඒක සිහිපත් කරමින් මම මේ සිවුර පෙරවන්නේ ලැජ්ජා ස්ථාන වසා ගන්නයි අවවැසි නැති කරන්නයි මැසි මඳුරුවන්ගෙන් බේරෙන්නයි කියලා මිස අලංකාරයෙන් පින්සවත් වෙන මොනවාක්වත් නෙවෙයි. ඒ නිසා සිවුර ගලවන පෙරවන හැම වෙලාවෙම ඒක සිහිපත් කරන්න කියන එකට කියනවා පුරෝජන සක්ලා පාවිච්චි කරනවා. ඊට පස්සේ පින්නපාතයක් ඉලම්පතක් පින්නපාතේ ගන්න වෙලාවෙදීම මේක ජවයේ පිණිස නෙවෙයි මදේ පිණිස නෙවෙයි ක්‍රීඩා පිණිස නෙවෙයි අලංකාරයේ පිණිස නෙවෙයි හුදු බ්‍රහ්මචර්ය ආරක්ෂා කිරීම පිණිසයි ඇති බඩ බඩගිනි දුක නැති කරන්නයි කෑවට පස්සේන කෑපත රෝගය කියන අමතර දක් නැති කරගන්න නොගණ්ඩයි කියලා වැඩියෙන්ම දිගම ප්‍රතිවේක්ෂා තියෙන ආහාර ගන්නකොට මොකද වැඩියෙන් ඒ ගැන එමීට එමීට කල්පනා කරගන්න. තුන්වෙනි එක තමයි සේනාසනයකට ගොඩ වෙන හැම වෙලාවෙදීම මතක තියාගන්න මේක මන භාවනා කරන්න හදෝ ශූන්‍යාගාරයක්. මම මේ යන්නේ සාසනයට පූජා වෙච්ච ගොඩනැගිල්ලකට මේක පාවිච්චි කරනකොට මම කිසිම ලකුණක් කියන්න එපා. මම ඒ නිසා බලන හැම වෙලාවෙම කවුරුහට බිච් වලට හේතු වෙනවාද කියලා හේල්ට් වෙච්ච ගමන් බෑන දවස් දෙක යනකොට තෙල් ආඩයක් හිටනවා පිටිපස්සේ. භික්ෂුන් වහන්සේලාට කියලා තියෙනවා නිර්වත් අතින් මේක සාංගික කරලා නැහැ. ඇත්තටම අපි තියාගෙන ඉන්නේ නිර්වත් අතින් අත ගාව සාංගික පිටියක් මයිල් ගානට ආපත්‍ති කියන. පිටිය ගෑවෙන මයිල් ගානට ආපත්‍ති කියන. ඒක නිසා ඔළුවවත් අතවත් පිටිය ගෑවෙන්න දෙන්න එපා සාංගික දෙයකට. මොකද ඒක සාසනයක් 5000 කල් පවතින කමක තියෙන්න ඕන. ඒ නිසා ඉඳ ගන්නකොට ලී බඩුවක නම් අත ගෑවෙන්න දෙන්න එපා කියන. සාංගික නම්. ඒ නිසා හැම වෙලාවෙම රිදි කැලක් දාලා වාඩි වෙන්න. මේ දාඩිය ගෑවෙන හැම වෙලාවක කියනවා මේ පැත්ත ගෑවුනට කමන්නේ මයිල් නැති හින්දා. මේක ගෑවුනට කමන්නේ මයිල් තියෙන හැමේ ගෑහෙන මයිල් ගානට ආපත්‍ය කියලා. ඒක නිසා මේ දෙයක් හදවට පස්සේ ඒකෙන් කාලයක් පවතිනවා. ඊට පස්සේ බෙහෙතක් ගන්නකොටත් බෙහෙත ගන්නෙ අසවල් රෝගෙට කියලා මේ අමාරු නිසයි මේ මංගිලම් පස වළඳන්නේ තියනවට නෙමෙයි. මේක නිසා මං ගිලම්පස ගන්නවා මේ ගිලම්පස ගන්න තියෙන ආබාධය නැති කිරීම පිණිස භ්‍රමචර්ය ආරක්ෂාව පිණිසයි කියලා හැම වස්තුවක්ම ප්‍රයෝජන ගන්නකොට ප්‍රයෝජනීය සලකලා කටයුතු කරන්න මේ සිව්පස ප්‍රතිවේක්ෂාවක් තියෙනවා. ඒකේ ආහාරය පිළිබඳ තමයි දිගම එක තියෙන්නේ. ඒක නිසා මේ ආහාර ගැනීම එක විදියක භාවනාවක් මහාචී භාවනා ක්‍රමයේ හැම වෙලාවෙම යෝගාවචරෝ කැම ගන්නකොට කර්මස්ථානාචාර වල ළඟ ඉන්නවා. කර්මතන්ත්‍ර වටේ ඇවිදිනවා. ඒ බුරුමේ ඉන්නකොට අපි හදපු දානශාලාවේදී හදලා තියෙන්නේ අටපට්ටම් පත්තිරිප්පු වගේ තැනක්. ඒක මැද මැද එක මීටරක් උස් කරලා තිනවා. ඒක සංඝයා වාඩි වෙනවා. වටේට ගීයක් අන්න තියෙනවා. ඒකේ තියෙනවා මේ රස්නිය කරන්න පුළුවන් මේස උඩ කැම බෙදලා තියෙනවා. තමන් පිඟාන අරගෙන ගියා පොලිමේ ගියා බෙදාගත්තා ගිහිල්ලා වාඩි වුණා. ඊට පස්සේ සංඝයා ආවා සංඝයාට බෙදුවා ඊට පස්සේ ඔක්කොම එකතු කරලා ශිවපස දායකයන්ට මෛත්‍රී පිණිස වාක්‍යයක් කියවුවා. කියලා කෑම ගන්නවා. ඔක්කොමලා කෑම ගන්නකන් සයිඩෝ ගන්නෑ. වටේ අවිදර්මන එක්කෙනෙක්වත් බොංචි කරලක්වත් විසිකරනවා කියලා. එක බත්තටක් විසි කරන්න බෑ. මොකද දාන දෙන්නේ ඉතාමත්ම දුප්පත් මිනිස්සු. හැබැයි හදන්නේ ගිතලින් තෙලෙන් වැදලා කිරෙන් අත හොදන්න තියෙන්නේ. ඇතිතරම් බෙදා ගන්න ඉතු කරන්න. ඔක්කොම වුණාට පස්සේ තමයි සයිඩෝ කියලා දාන්නේ. ඒ මොකද කැම ගන්න වෙලාවේදී ඇති වෙන මේ හැඟුම් මුදා හැරීම වැළැක්වීම සඳහා ඒ නිසා මේක මේ නිකන් දුන්නට මොකද දිරවන්න පුළුවන් කෑමක් නෙවෙයි මේ. සෑහෙන කැපවීමක් අපිම දෙනම තේක හරි කාලයක් යනවා කියන්නේ මම මේ ගත කරන්නේ. ගොඩාක් කල් යනවා ඒක ඒ හැඟුම ඇතිකරණයේ සාසනික විදිහට ඒ කටයුතු කරන්න කෙරුවොත් අර වගේ නිග්‍රෝධ සාමනීර පිළිබඳව මේ අසෝකරජතුමා පැහැදුනා වගේ ඒ කැම ගන්න ලීලාවේ මේ දැනගන්න පුළුවන් මේ මනුස්සයා කොච්චර හැදියාවක් ඇති කෙනෙක්ද කියලා. ඒ කියන්නේ මේ ශාසනික පැත්තෙන් බලන නිසා අපි හැඟුමක් ඇති කරගන්න ඕන විශේෂයෙන්ම තනියම Taman පැත්තකටලා ඉනකොට භාවනා නොකරන වෙලාවක නෙමෙයි භාවනා කරනකොට විශේෂයෙන් පින්නපාතයක් ගන්නකොට පුළුවන් තරම් අර ආකල්ප සම්පත්‍ය විහිදුවලා සතිය කඩා ගන්න නැතුව යම දැක්කොත් ඒ දකින කෙනාට නැති සද්ධාාවක් නම් ඇති කරන්න නැති සද්ධාාවක් නම් වැඩෙන්න කටයුතු කරන්න ඕන. ඒ නිසා මේකෙදි කියන්න තියෙන මේ ප්‍රශ්න නගලා තියෙන විදිහට තමන්ට සත්‍ය පිළිබඳව ආධුනික මට්ටමේ නම් ඉන්නේ වැඩ දෙක තුනක් එකවර කරන්න එපා. එකක් කරන ගමන් ඒක සතියෙන් කරන්න කියන එක. කොහොම හරි මම හිතන්නේ අද අපිට තියෙන හවස ධර්ම දේශනාවේදී මේක සතිමත් කෙනාට කොහොමද මේ ඉන්දිය සංවරය එන්නේ? කොහොමද ඉන්දිය සංගවිත කටයුතු කර යුත්තේ කියන එක තමයි අද දවසේ මාතෘකාව වෙන්නේ. ඒක නිසා මම හිතනවා අපිට ටිකක් ඒක හැන්දාවට සාකච්ඡා කරන්න පුළුවන් වෙයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නේ Brahmacharya ජීවිතය anu කුමක්ද? අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන්නේ අර්ථයක් අර්ථයේ ඇත්තේද එහෙමද? පැහැදිලි කරන මෙන් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. බ්‍රහ්ම කියන පදය අරගෙන තියෙන්නේ 33 තලයේ ඉහළම තියෙන බ්‍රහ්ම ලෝක සම්බන්ධයෙන් බ්‍රහ්ම ලෝකයේ ස්ත්‍රී පුරුෂ දෙකක් නැහැ පුරුෂයන් පමණයි ජීවත් වෙන්නේ. බ්‍රහ්මේ. හැබැයි ඉතින් පස්සේ කාලේ බම්බුට අඹුවක් කියනවා දැන් සරස්වති කියලා. ඒක කොහොම ආවද කියන්න දන්නේ නැහැ. බ්‍රහ්මයටත් අඹුවක් කියනවා දැන්. සරස්වතියක් හදලා යාට හේතු කළා තියෙන්නේ. නම සාමාන්‍ය බ්‍රහ්ම පදාර්ථය කියලා කියන එකයි. දෙකට වෙලා නැහැ. ඒක නිසා යම් තාක් දෙදෙනෙක් දෙදෙනෙක් එක්ව ගත කරමින් කරන මේ කාමසේවණයෙන් තොරව ගත කරනකොට ඒ සඳහා ගන්න ශික්ෂාපදයට කියනවා Brahmacharya කියලා. අබ්‍රහ්මචාරියෙන් වළකිනවා කියලායි අපි ශික්ෂාවත සමාදන් වෙන්නේ. පංචිල් පදවල තියෙන්නේ කාමේසු මිච්ඡාචාරා. වැරදි කාම සේවනයෙන් හැසිරෙන කියන්නේ විවාහක දෙදෙනෙක් අතර කරන එක මිත්‍යාචාරයක් නෙමෙයි. ඒක සම්මතයක්. අනිත් එක වෛශ්‍යාගාරයට ගිහිල්ලා වෛශ්‍යාගාරයේ ඉන්න ප්‍රධාන වෛශ්‍යාවට දැනුම් දීලා කටයුතු කරන එකත් නිත්‍ය අනුකූලයි. ඒ දෙකෙන් තොරව කරණේවා කාම මිත්‍යාචාරයට වැටෙනවා. මේකෙදි ඒක අටසිල් වලට යනකොට කාමීත්‍යාචාරය කියන එක වෙනුවට අබ්‍රහ්මචර්ය කියලා ගන්නවා. බ්‍රහ්මචර්ය ජීවිතය කියලා කියන්නේ මොනම මේ නිත්‍යානුකූලව අනිත්‍යානුකූලව හෝ මිච්ඡාවෝ සම්මා ආචාර වශයෙන් කාමාචාර දෙදෙනෙක් දෙදෙනෙක් කුසින් කළ යුතු දේවල් කරන්නේ කියන එකයි. ඒක නිසා විරමණයක් වශයෙන් ගන්න ඕන නිසා Brahmacharya කියන එකේ නැස්චාර්ත්‍ය ගන්නව අබ්‍රහ්මචර්යයේ වෙන් වෙනවා. ඒ කියන්නේ Brahmacharya රකින්නයි කියන එකයි මේකෙන් කියන්නේ. ඉතින් බුද්ධ ශාසනයේ පමණමයි මේ Brahmacharya කෙනෙකුට රෙකමන්ඩ් කරන එකම ආගම. වෙන කිසිම ආගමක ඇත්තම කියන්න බෑ කාටවත්. Brahmacharya රැකපන් මම රැක්කා කියලා කිසිම ශාස්ත්‍රුණාංශනමක් කියලාත් නැහැ කියන්න බෑ. නමුත් සරුවචනාංශේ ඒ තරමටම ගැළපෙන විදිහට පරිඋත්ථාන කෙලස්, විචිකම කෙලස්, අනුසය කෙලස් කපල අදිෂ්ඨානයක් තියාගන්න කියලා කියන මොනම හේතුවක් නිසාවත් භ්‍රමචර්යය කඩා ගන්න නැහැ කියලා. ඉතින් ඒක දවසක් මට මතකයි මේ මම ගියා පැවිදි ඉන්න කාලේ සුබෝධාරාමයට යනකොට ඔය අම්පිටියේ දැන් ඒ සම හොඳට වයසයි අම්පිටියේ රාහුල ස්වාමීන් වහන්සේ සක්මන් කරනවා. ඉතින් මට ඕනෙච්චාම සමාජලට ගිහිල්ලා ඒ සංස්කෘතිය සාකච්ඡා කරන මට ඉස්සල මං හිතුවේ ඒ ශාංශ ගහ පැවිදි වෙන්න. ඒ නිසා ඔත්තු බලන වෙලාව. ගිහිල්ලා මේ කොහොමද කියන්නේ. ඒ ගියාට පස්සේ ඉතින් කතා කරනලා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ ශාංශතර මාර්ගම ඇතිකරන්න අපේ මඩියා සම්පන්න ශාමුදුත් එක දෙන්න එකතු වෙලා සහෝදරයෝ වගේ වැඩ කරා. හරීම විනයගරුක හාමුදුරුවෝ. කියනවා මහත්යෝ මේ පැවිද්ද රහත් නොවුනත් රහත් වුණා වගේ තමයි කියන්නේ. පැවිද්ද ගත කරනවා කියන එක රහත් වෙන්න කෙරුවට ඒ හැසිරෙන හැසිරිල්ල රහත් වෙලා වගේ තමයි තියෙන්නේ. මොකද මේ අබ්‍රහ්මචර්ය ශික්ෂාපදේ එකක් සමාදන් වෙනවා කියන්නේ බැරි වුණා කමන්නේ. වෙනවයි කියලා කියන්නේ සංසාරෙට මෙතෙක් කරපු නැති කිවිසුමක්. ඒකත් සරුවචනස කියන්නේ ඉල්ලුව දෙන්න බලෙන් පටවන්න එපයි කියලා. කියලා දෙනවා Brahmachari කියලා කියන්නේ මෙහෙම එකක් කියලා ඒ දැනගෙනත් කවුරුහට කියනවා අනේ ස්වාංශානුකම්පා කරලා සසර දුකින් ගැලවීම සඳහා අපිට පැවිද්ද දෙන්න කිව්වොත් දෙන්න. හැබැයි කියලා දෙන්න ඒ අබ්‍රහ්මචර්ය කියන එක කාටරි කිව්වොත් උඹ අබ්‍රහ්මචර්ය රැකපන් කියලා ඒ මනුස්සයාට පුළුවන් ඕනනම් බලපෑම් කරපෙන්නාට විදෝ මානවයිච වාසිකම් පිළිබඳ නඩු දාන්න. උඹ කොහොමද කියන්නේ මට භ්‍රමචර්ය රකින්න කියලා. අපි ඒක මානවයිච වාසිකමක් නේ කියලා. නමුත් එකම ශාසනයයි ලෝකේ තියෙන්නේ භ්‍රමචර්ය ශාසනයකට නෛර්යානික සීසත් ධර්මයේ විතර නැත්නම් මේ ශාසනය විතරයි. ඒක නිසා අබ්‍රහ්මචර්ය ශික්ෂාපදේ කියන එක සාමාන්‍ය ඉවොලුෂන් තියරයක තියෙන එහෙම නැත්නම් මේ පරිණාමවාදී එහෙම නැත්නම් ලෝකේ survival of the fittest බලවතා ජයගනි ස්වභාවික වර්ණය සේරටම අමුතු මේ අමුතු විදිහේ විකල්පයක් දෙන එක. ඔය ඒක සාමාන්‍යයෙන් ඔය ස්වභාවික වර්ණය නැත්නම් පරිණාමවාදී වගේ දේවල් දේවාගමට විරුද්ධව කතා කරනවා. ශ්‍රද්ධාවට විරුද්ධව තර්කෙට. මොකද ඒගොල්ලොන්ටත් අහුවෙන්නේ නැහැ. Tamange උපනාවෙන් Taman Brahmacharya රකින්නවා කියන එක බුදුහාමුදුරු ඉදිරිපත් කරපු අදහස කිසිම කෙනෙකුට කරන්න බෑ. හිතා ගන්න බෑ මොකද මේ තර්කෙට අහුවෙන එකක් නෙමෙයි. නමුත් ඒ ඒක Brahmacharya රකින්නකොට Tamanට ඇත්තටම ඒ මාර්ගඵල නැති වුණත් එහෙම නැතුව සෝවාමේ ධ්‍යාන මාර්ග මොනවාක්වත් නැති වුණත් මෙහෙම දෙයක් මං මා විසින් පනවාගෙන රකින්නවා කියනකොටම හැම මොහොතක්ම හැම චිත්තක්ෂණයකම තට්ටේ අත ගෑවෙනකොටම සමාදම් වෙනවා. සිවුර දකින්නකොටම සමාදම් වෙනවා. කොහොමද දවසක් හරි මේක රැක්කනේ? ඉතින් එහෙව් කරලිවලා දැන් මට ඕගොල්ලෝ වඳින එක වටනවා මොකද අවුරුදු 20ක් හිටපු නිසා. එහෙම තමයි බුදුහාමුදුරුවෝ හදලා තියෙනෙත් එහෙම තමයි. වෙන එකට නෙමෙයි ඇත්තට මේ අපි අතර කිසි වෙනස් දාඩිය ගඳේවත් වෙන මොකේකවත් වෙනසක් නැහැ. මේ මේ වගේ දෙයක් කරලා රකින්නවා කිව්වම හිතා ගන්න බෑ. ඒක නිසා පූජ්‍ය පක්ෂය සහ පූජක පක්ෂය කියන දෙක අපි හොඳට අඳුර ගන්නවා. පූජ්‍ය පක්ෂය කියන්නේ Brahmacharya හින්දා පූජකයි කියලා කියන්නේ දෙයයන් අතර කපුකම් කරන හින්දා. ඒ නිසා පූජ්‍ය පක්ෂය සහ පූජක පක්ෂය කියන්නේ දෙකක්. ඒ නිසා ඒක දැනගන්න මේ Brahmacharya ශික්ෂාපදයේ තියෙන මේ ඇත්තටම ඒ කතෝලික ආගම ගැන හදාන කට්ටියක් කියනවා ඒකේ එහෙම තිබිලා තියෙනවායි කියලා. භ්‍රමචරියක් මේ ෆාද කෙනෙක් වෙනකොට කරන්න ඕන කියලා. නමුත් ඒක දැන් එක එක ක්‍රමයට අර්ථකථනය දීලා ඔද්දල් වෙලා තියෙනවා. තේරවාද ශාසනය වුණත් ඒ රකින්න ඔක්කොටම ඒක ඒ ආකාරයෙන් වචනේ පරිණමාවපත් කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. නමුත් අඩු ගානේ මතය ඒ දර්ශනය ඒ දේ දිගට කරගෙන යන ගතිය තියෙනවා. ඒක නිසා ඒ Brahmacharya රැක ගන්න ඕනේ දෙන්නෙක් නැහැ කියන එකයි. දෙදෙනෙක් දෙදෙනෙක් විශ්ින් කළ යුතු කාමසේවන නැති බ්‍රහ්ම කියන පදයෙන් ඇති කරගත් එකක් තමයි මේ Brahmacharya සහ අබ්‍රහ්මචර්ය. ඊගා ප්‍රශ්නේ සතියට සිංහලෙන් 100 කියන ලැබේ. භාවනාවට සතිය අත්‍යවශ්‍ය වේ. ගයක් බින්දෙන හොරවැස් හොරාටද 100 අවශ්‍ය වේ. මේ ගැන ගැටලුවක් ඇත. සතිය නම් කුසල්සිතකින් කරන ක්‍රියාවක්ද Sati is a wholesome state of mind. මෙවැනි දස දින වැඩසටහනක කුසල් සිතක් ඇති කර ගැනීමට ප්‍රමුඛත්වයේ දී යුතුද ඉන්පසු සතිය ඉබේට ඇතිවේ. මේක අපි අතර මේ ඊයේ කරපු ධර්ම දේශනාවේදී මතුවෙච්ච එකක් තමයි සතිය කියලා කියන්නේ සම්ප්‍රදාන කුල අර්ථකථනයේදී කියන්නේ සතිය සෝබන චෛතසිකයක් කියලා. සෝබන චෛසික කියන කවදාකවත් නරකක් කරන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම හොඳ පැත්තට වැටෙන චෛසිකයක් කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ඇත්තටම ওই නිසරණවාදී අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නිවනේ නිවීම දේශනා කරනකොට ත්‍රිපිටකයෙන් අරගෙන පෙන්නවා කිම්මූලක සූත්‍රයේ සහ සාරිපුත්‍ර සූත්‍රය කියන අරගෙන මෙහෙම නෑ සතිය ඕනම හිතක තියෙනවා. අකුසල් කුසල් කියන දෙකේම තියෙනවා. කොයි තර්කයක් කොයි විතර්කයක් කොයි ਵਿਚාරයක් දෙකම සතිය මුල් කරගෙන තමයි යන්නේ සතාධිපතෙය කියලා සරුවත් සඳහන් කරන සතිය අධිපතිකම් කරන කෝකේවත්. නමුත් යෝගාවචරය විතරයි ඒකට නිසිතන දෙන්න උලුප්පල දක්වන්නේ අනිත් කට්ටියගේ සතිය තියෙන. ඒ සතිය හැම වෙලාවෙම කුසල් කරනව නෙවෙයි. ඒ නිසා ඒකට මිච්ඡා සති කියන වචන වගේ පාවිච්චි කරනවා. ඒ නිල්ලඹ ඉන්න කාලේ මේ සතිය ගැන කතා කරනකොට ගොඩින් මාත්‍ය ජීපු නිදර්ශන දෙකක් මම දැන්දාට ලේඛනගතයි. එකක් තමයි බලලෙක් මීයක් මීයක් කල්ලන්න එල්ල වෙන වෙලාවේදී ඒ තියෙන ගැම්ම. ඒ තියෙන සමාජය සහ ඒකට බලලා සියල්ල අමතක කරලා ඒකට සැලසුම් කෙරුවට පස්සේ මීයා බලලට මීයාට බලලා මූණට බොන දාලා හිටියට පස්සේ බලලට ගැහුවත් ඌ පණින්නේ මීයට තමයි. ගැහුවේ කවුද කියලා බලන්න යන්නේ නැහැ. කෙල්ල වෙලා ඉවරයි. ඌ පණින්නේ මීයට තමයි. ඒ එකක්. අනිත් එක කියනවා බැංකුවේ කවුන්ටරේ ඉන්න නෝනා කෙනෙක් රුපියල් ලක්ෂ 10ක 100ක ගණන් කරනකොට ඒ ගණන් කරන වේගය සහ හිත වැඩ කරන දේ අතර කිසිම විදිහක පිට යන්න බෑ. චිත්තක්ෂණයකට හරි ගියොත් 100 කොලයක් පනිනවා. එනිසා ඒ ගණන් කරනකොට තියෙන එල්ලේ තියෙන්නේ. ඒකත් සතියක් තමයි. හැබැයි ඒක සම්මා සතිය කියන්න බෑ. මොකද ඒක මිස්සුනොත් සාක්කුවෙන් රුපියල් 100ක් දාන්න වෙනවා. ඒක නිසා ගණන් කරනකොට යනවා. ඒ නිසා මේ සතිය කවදාකවත් පිටින් ගෙන එකක් නෙවෙයි. අපි ළඟ තියෙන එකක් ඒක ඉස්මතු කරලා විශේෂයෙන්ම ਸਰවඥාන්සේ කරන්නේ ඒ සතිය උදාසීන අරමුණට යොමු කරවන්නේ. බල්ලා මීයා කරේ උදාසීන අරමුණක් නෙවෙයි. මීයා කියන්නේ බල්ලට උදාසීන අරමුණක් නෙවෙයි. බැංකු වෙනකොට රුපියල් 100 කියන්නේ උදාසීන අරමුණක් නෙවෙයි. උදාසීන අරමුණට මේක යොමු කරලෙන් තමයි ඒ සතියේ තියෙන සම්‍යක් ගුණය මතුවේ. ඒක නිසා බටහිර කට්ටිය මේක මතු කිරීම සඳහා සතිය කියන එකට මෙන්න මෙහෙම අර්ථකථන දෙනවා. choiceless awareness, uh, evenly suspended attention, suspended decision, non-reaction, unassuming කියන වචන ටික. සතිය කියලා කියන්නේ ඇත්තට මේක සතියේ අලංකාර පෙන්වන දේවල් වචන ටිකක්. නන් uh, choiceless කියලා කියන්නේ තියෙන දේ හොඳ නරක බැලිලක් නෑ ඇති හැටියෙන් බැලිලා පමණයි සතියෙන් කරන්නේ. evenly suspended attention කියලා කියන්නේ ඒකට අවධානය යොමු කරන්න ඉසලා මේක හොඳයි මේක නරකයි කියලා කල්ැතුව ගත්ත පූර්ව නිගමන නෑ. ඇති හැටිය නිකන් දැන් මේ පටිගත කරන යන්ත්‍රේ ඒ සද්දේ හේමම පටිගත කරනවා මිසක්කා හොඳ නරක බෙදීමේ අගයක් පටිගත කිරීමේ යන්ත්‍රෙ නැති නිසා කොච්චර බණ රෙකෝඩ් කරත් පටිගත කරන යන්ත්‍රේ සෝවන් වෙන්නේ නැහැ. එයාට ඒක නෑ ඒ ඒ ටේස්ට් එක නෑ. කැමරාවක් ක්ලික් කරනකොට කැමරාව තියෙන දේ වාර්තා කරනවා මිස එයාට කියන්න බෑ හොඳ නරක. වීඩියෝ කැමරා එකක් කරුවත් හොඳ නරක නැහැ. ඒක නිසා ක්‍රිකට් වලට වීඩියෝ කැමරාවක් දැම්මට පස්සේ තර්ඩ් අම්පයර් කෙනෙක් විදිහට ප්‍රශ්නයක් මතුනොත් ලෙග් අම්පයර්ට හරි චීෆ් අම්පයර්ට හරි ඒගොල්ල කරන්නේ වීඩියෝ ක්ලිප් එක පෙන්වනවා ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා පෙන්වනවා. එතකොට ඒ වීඩියෝ පෙන්වන එක කවදාකවත් හෝම් ටීම් එකට හරි විසිටින් ටීම් එකට බයස් නැහැ. ඒකේ හියුමන් එරර් එක නෑ. මිනිස්සෙක් කරුවා නම් කොහොම කරුවක්වත් එරර් එක තියෙනවා. Tamange පස් කියලා අදින්න ඉඩ තියෙනවා. මේක නෑ. සතියේ තියෙන අන්න වගේ වීඩියෝ කැමරා එකක් ක්‍රිකට් දර්ශනයක් පටිගත කරනවා වගේ. මිනිස්සෙක් කරනකොටත් ඒ වගේ දෙයක් වෙනවා. නමුත් අනිවාර්යයෙන්ම මිනිසයා එක පැත්තකට කැමැති වීම තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සතියේ තියෙන්නේ ඒ සියල්ල කෙරෙහි සම අවධානය. ඉතින් මේක අපිට එන්නෙම නෑ සංඥාව තියෙන තාක්ක. අපි හැම වෙලාවෙම දෙයක් බලන්නේ කණ්ණාඩියක් හරහා. අපි කලින් දාලා තියෙන හරි වැරදි රාමුව හරහා. අපි කලින් දාලා තියෙන සුභ අසුභ දෙක හරහා. මංගල අවමංගල හරහා. ධර්ම අධර්ම හරහා. මේක ගලවලා අලුත් දෘෂ්ටි කෝණයකින් මේක බලනවා කියන එක ඇත්තටම ඩීලර්නින් ප්‍රොසෙස් එකක්. අන් ඩිකන්ඩිෂනින් එකක්. එහෙම නැත්නම් අපේ තියෙන தত্ত্বගත වෙච්ච හිත ආපහු ස්වභාවික தত্ত্বයට වටනවා. දැනුම අපේ තියෙන ඔක්කොම දැනුම් පැත්තක තියලා සාමාන්‍ය ඇති හැටි බැලිලක් කරන්න. ඉතින් ඒ නිසා ඒ තමන්ගේ දේ තමන්ගේ mati තමන්ගේ රුචියකම් වලට ගරු කරන එකට සත්‍ය හරිය අමාරුයි පුහුණු කරන්න. මොකද අර බලන්නේම තමන්ගේ රාමුව තුලින්. නමුත් පුහුණු කරන කරන කරන යනකොට තීරණ පටන් අර ගන්නවා. අපි ඇත්තටම පටන් ගත්තේ ළමා කාලේ ওই නියම සතියෙන් තමයි. අපි මේ தත්වගත වෙලා තියෙන්නේ වයසක් යෑමත් එක්ක. වයස යනකොට තමයි අපිට මේ අපි ඉන්න පරිසරයේ රුචි අරුචිකම් සබහා සංස්කෘතික ලක්ෂණ ඇවිල්ලා අපි දැන් ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න. ඒක නිසා මේ සතිය කියලා කියන්නේ අපි නැවත ළමා කාලයට යනවා. ඒ නැති දෙයක් නෙවෙයි. අමාරු වෙලා තියෙන්නේ මේ අල්ලගත් එක සැර වැඩිකමයි. නැත්නම් ආපස්සට යන්න පුළුවන් නම් පුංචි කාලේ අපිට අසුචි හෝ රත්තරන් තිබ්බට දෙකේ වෙනසක් අපිට තිබුණේ නැහැ. මේ අසුචිය මේ රත්තරන්ගේ කියලා පොඩි එකාට දැනුමක් නැහැ මොකද එයාට ඒ தত্ত্বගත වෙලා නැහැ. දැන් ඒක වුණොත් එහෙම ඒක අපි හිතන්නේ විශාල ලොකුම ලොකු 6 4 නොදන්නා ගතියක් මෝඩ ගතියක් කරේම කියලා. දැන් ළමයෙක් එහෙම කරුවට අම්මලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒ ළමයා කනගාටු වෙන්නෙත් නැහැ. මොකද ඒ ළමයාගේ හැටි. ඒ නිසා රහතන් වහන්සේ නමක් මේවල දිහා බැලුවට පස්සේ මේ ඇති වෙන විලෝපන ශාසනය දන්න කෙනෙක් හොඳටම දන්නවා. රහතන් වහන්සේ මේ කෙලෙස් සහිත හිතකින් නෙවෙයි මේව කරන්නේ. ඒ නිසා රහතන් වහන්සේ කෙලසීමක් හෝ රහතන් වහන්සේගෙන් වෙන කෙනෙක් කෙලසීමක් වෙන්න බෑ. ඒක තේරුම් ගන්න සාසනික හැඟීමක් තියෙන කෙනාට තමයි තේරෙන්නේ. ඒ වගේම භාවනා කරගෙන සතිය වඩන කෙනෙකුට විතරයි තවත් සතිය වඩන කෙනෙකුට අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේ සතිය වැඩිම පිළිබඳ උනන්දු නැති කෙනාට සතිය වඩන කෙනා ගන්න ප්‍රයත්නයක වටිනාකම තේරෙන්නේ නැහැ. මොකද ලස්සන ගාතාවක් තියෙනවා මේ සංස්කෘත ඉගෙන ගන්න කාලේ මම කටපාඩම් කරන හිටියා මේ දැන් මතක නැහැ මට. කතාවේ කියන්නේ මේ දරුවන් වදපු කෙනෙක් දරුවන් වදපු කෙනෙක් දරුවන් වැඩිීමේ වෙහෙස දන්නවා වන්ද්‍යාවකට දරුවන් වැඩිීමේ වෙහෙස දැනගන්න බෑ. දරුවන් ඉන්න කෙනෙකුට දන්නවා. ඒ නිසා ඒ දරුවන්ට කැක්කමක් කෙනෙක් යාට තේරෙනවා. වන්ද්‍යාවකට ඒක තේරෙන්නේ නැහැ. මොකද එයා ඒක කරලා නැති නිසා ඒ නිසා ඒ ඒ ප්‍රසූත වේදනාව කියන එක වන්ද්‍යාවකට ලැබෙන දෙයක් නෙවෙයි කියලා. අන්න ඒ වගේ මේකේ තියෙනවා මේ මේ අපහසු මේ කෘත්‍ය කරන්න යෑමෙන් අපි විශාල අධ්‍යාපනයක් ලබනවා. පුහුණුවක් ලබනවා. ඒකේ නොකරන කෙනාට කොහොමඩක්වත් තේරෙන්නේ ඇයි මිනිස්සු මෙච්චර දුක් අරගෙන මේ සතිය ආඩන්නේ කියලා. ඒ නිසා ඒක දන්නා කෙනා දන්නව නැති කෙනා දන්නේ. ඒක නිසා සතිය නම් කුසල් සිතකින් කරන ක්‍රියාවක්ද නැත. සතිය කියලා කියන්නේ නිකන් හෙළුවෙන් තියෙන හිතෙන් වර්ණ ගන්නපු නැති හිතෙන් ඇත්තටම සතියෙන් කිරීමක් නැහැ. සතියෙන් තියෙන කරන දේ බලනින්න ඉවා. කරන දේ දිහා බලන්නේ මොකද සතිය කවදාක යමක් කරන්නේ දිනදායක වැඩසටහනේ කුසල් සිතක් ඇති කර ගැනීමට ප්‍රමුඛත්වය දිය යුතුද? මම කියන්නේ කුසල අකුසල දෙක නැතුව ඇති හැටිය දකින්න උනන්දු වෙන්න. ප්‍රകൃතිය ඇති හැටිය දැකීමේ මිස කුසල අකුසල් කියන වර්ග ભેදයට වැටිච්ච ගම අපි තාරතිරම් මැනිල්ලක් එහෙම නැත්නම් තණ්හා වශයෙන් මාන වශයෙන් දිටි ගැනීම අල්ලන්න ඉඩ තියෙනවා. නිසා කුසල් හිතක් පහළ වීම වළක්වන්න බෑ. නමුත් ඒකට අවධානය යොමු කරන්න එපා. ඒකට මානසිකාරය යොදන්න එපා. ඇති හැටිය දැකීම. කුසල් හිතක් නම් කුසල් හිතක්, අකුසල් හිතක් නම් අකුසල් හිතක් කියලා සතිපට්ඨානේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනාට යනකොට කුසල් හිත මෙහෙමයි, අකුසල් හිත මෙහෙමයි කියලා දෙකේ වෙනසක් නැතුව ඇති හැටිය දැකීම තමයි අපි බලාපොරොත්තු විය යුත්තේ. ඒක නිසා මුලින් මුලින් කායනුපස්සනා තියෙන ගොඩාක් උදාසීන අරමුණු. වේදනා සංඥා සංකාර වලට යනකොට තමයි ඒ විචිත්‍ර අරමුණු දිගේ ගිහිල්ලා හිත අවුල් කරගන්න නැතුව ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාවේ හුස්ම රැල්ල දැනෙන්න නොදැනෙන තෙක් සූක්ෂම අවස්ථාවේ සතරවන අවස්ථාවේදී මුලැමැද අග වශයෙන් සතිය පිහිටවන්නේ කෙසේද සබ්බකාය පරිසංවේදී අසසී සාමිච්ච සික්කති පසසී සාමිච්ච සික්කති යන ආකාරය. මේ අවස්ථාවේ පස්සම් බයං කාය සංඛාරං යන වශයෙන් සතියෙන් සංඛාර යන වශයෙන් සතියෙන් අවබෝධයේ තේරුම් ගත හැකිය. නැත්නම් පස්සම් බයං කාය සංඛාරං යන වශයෙන් සතියෙන් අවබෝධය තේරුම් ගත හැකිය. ඒක නම් ඒ වචනේ මට තේරෙන්නේ නැහැ. නමුත් අර මුල් පදේ නම් ප්‍රශ්න සාධාරණයි කියලා මම හිතනවා. ආස්වාද ප්‍රසවාස සංසිඳන කොට ඒක සතිපට්ඨාන දිගේ යනවනම් මෙතන ඉන්න හුඟ දෙනෙක් මම හිතන්නේ කටපාඩම්ෙන් දන්නවා සතෝ ආස්ස සති සතෝ පස්ස සති කියලා හුස්මෙන් සතිය යුක්ත හුස්ම ගනිමි පිට කරමි කියලා දැනගත්තට පස්සේ ਸਰවඥයන් සඳහන් කරන හුඟ දෙනෙක් ඉස්සලා දකින්නේ දීර්ඝ වූ ගොරෝසු හුස්ම ඊට පස්සේ කෙටි කෙටි වූ සියුම් හුස්මට යනවා දීගං වා රස්සං වා කියලා පෙන්වනවා රස්සං වුණාට පස්සේ කියනවා සබ්බ කාය පරිසංවේදී කියලා සියල්ල මුලුල්ලම මුලැමැදාක දකිමි හුස්ම ගන්නයි කියලා. එතකොට මෙතන ප්‍රශ්නේ කියනවා අර වගේ ගොරෝසු අවස්ථාවේ නැතුව සියුම් වෙලා නොදෙනිය යන අවස්ථාවේදී ඇයි මේ මුලැමැදාක බලන්න කියන්නේ. බලනවා බලන්න ඕන. ගොරෝසු වෙලාවේදී නේද කියලා වගේ තමයි මේක කියන්නේ. නමුත් ඒ ගොරෝසු වෙලාවේදී තාමත් හිත පිටපණින්න ඉඩ තියෙනවා. සියුම් වේගන එන්න එන්න තමයි මූණට මූණ දාලා එන ගතිය අසුර වැඩි වෙන්න පටන් අරගන්නේ. ඇසුර වැඩිවීමේ ලක්ෂණයක් තමයි ආනපන කීකර වෙනවා කියන්නේ. සියුම් වෙනවා කියන්නේ. ඒ නිසා ගොරෝසු වෙලාවේ හිත සද්දවලට යනවා වේදනාවට ගිහිල්ලා එනකොට ගොරෝසුත් කියන්නේ. ආය ආනපන ටිකක් කළා නම් සියුම් වෙනවා. සියුම් වෙනකොට මුලමඳාක බලන්න හෝ ඒ නිතර සමීප ඇසුරට සූදානම් වෙනවා. ඒත් තවදුරටත් සාන්ත වෙනකොට තමයි මුලමඳාක බලන්න පුළුවන් වෙන්නේ. මේකදී මම කීප වතාවක් මේ වයිට් බෝඩ් එකක් පාවිච්චි කරා. බුදුහාමුදුරණන් 84000ක් ධර්මස්කන්ධය පාවිච්චි කරනකොට කළු ලැලක් පාවිච්චි කරුවේ නැහැ. අටුණු කැලකක් පාවිච්චි කරුවේ නැහැ. නමුත් ලස්සන පෙන්වන්න පුළුවන්. මෙහෙම ආස්වාසය කියලා කියන්නේ මෙහෙම යන චෛත්‍යයක් වගේ හැඩේ නම් අපේ හිත ගොරෝසු නිසා අපිට අහුවෙන්නේ කුඩුම්බිය විතරයි. අපේ හිත රළු නිසා. නමුත් ආනාපානත් එක්ක ඇසුරු කරමින් කරමින් කරමින් යනකොට අපේ තියෙන සංවේදී භාවය එnde එnde එnde අර සම්පූර්ණ ප්‍රස්ථාරේ පේන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සද්ද මැද වේදනා මැද හිතිලි මැද අපිට පේන්නේ මොනම අරමුණක හරි හොඳට ගොරෝසු වුණාට පස්සේ විතරයි. නමුත් අරමුණත් එක්ක නැවත නැවතත් දිගින් දිගට බලබලා ඉනකොට අරමුණේ සංවේදී භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අරමුණ පටන් ගන්න මුල සහ ගෙවි යන අග දැක් ගන්න අවස්ථාව වැඩි. ඒ නිසා සංසිඳුණාට පස්සේ තමයි සංසිඳෙන්න සංසිඳෙන්න තමයි මුලැමැදාග බැලීමේ අවස්ථාවක් හම්බ වෙන්නේ. ඒක තර්කයට අහු වෙන එකක් නෙමෙයි ප්‍රායෝගිකව වෙන දෙයක්. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා කෙටි හුස්මට පස්සේ සබ්බකාය මුලැඳාක දැකීම. ඊට පස්සේ තමයි සංසිඳ වීමෙන් සංසිඳ වීමෙන් සංසිඳ වීමෙන් මේ යන ක්‍රමේ හරි මෙහෙමම යන්න කියලා ධෛර්යය දීමක් තමයි හතරවෙනි පදේ තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විට ශරීරයේ වේදනා පැන නගින විට එය මග වෙනවේයි සිටීමෙන්ද ඒක නොතකා වෙනත් අරමුණක් ගැනීමෙන්ද වේදනා පහවේ වඩා නිවැරදි ක්‍රමය කුමක්ද? ඇත්තටම වේදනාව පිළිබඳව ගත්තොත් එක ප්‍රයත්නකින් හෝ එන එක ප්‍රයෝගයකින් ඒක නැත කරන්න බෑ. එක එක මට්ටම් තියෙනවා. ඒක නිසා යම් වෙලාවකට මම හිතන එක මේ වෙලාව මතක් කරන එක හොඳයි කියලා යම් වෙලාවකට යෝගාවචරය දැනගත්තොත් මම මේ ආනාපානි දැනට මූණට මූණ දාලා කීකරු කරගෙන සංසිද්ධ සාමන දුරට සංසිද්ධවගෙන ඉන්නවා ඒ වුණාට ලෝකේ සද්ද නැතුව නෙවෙයි සද්දත් ඇහෙනවා කය තියෙන බාට වේදනාවක් නැතුව නෙවෙයි වේදනක් තියෙනවා හිතවිලිත් නැතුව නෙවෙයි ඉතින් මෙහෙම කියන තත්වකදී මට ඕන නම් හිතවිලි තියෙනවා නේද කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගත්තොත් හිත නීවරණයකට යට වෙලා ආනාපාන නැති වෙලා හිතවිලි ගොරෝසු වෙනවා මට මේ වේදනාව තියෙනවා මම මේකට මොකද කරන්න ඕනේ කියලා වේදනාව ගැන ව්‍යවෘත වෙන්න පටන් ගත්තොත් ආනාපානෙ පැත්තකට තල්ලු වෙලා අර නැති මුරුදුව තිබුණු වේදනාව ගොරෝසු වෙන්න ඉඩ තියෙනවා. මේ පිටිපස්සේ ඉන කට්ටිය සද්ද කරනවා නේද කියලා හිතුනොත් ආනපන පැත්තක දාලා ඒ සද්ද ගැන කල්පනා වෙලා ආනපන පැත්තකට යනවා. ඒ වෙනුවට අනිත් පැත්තේ හිතුවොත් සද්ද තිබුණත් මට මේ ආනපන තියන්න පුළුවන් නේද? මට කය තියෙන බාට වේදනාව තිබුණත් ආනපන පවත්වන්න පුළුවන් නේද? මේ හිතවිලි තිබුණත් ඒක තියෙන පසුබිමේ මට ආනපන පවත්වන්න පුළුවන් නේද කියලා බැලුවොත් වේදනාව තිබුණාට දැරිය හැකි නිසා සද්ද තිබුණාට මට නෙවෙන මට කතා කරන්නේ මට නෙවෙන නිසා හිතවිලි තිබුණාට හිතවිල්ලට පණිවිඩයක් නැති නිසා මම ආනාපානෙත් එක්ක යනවා කියලා ගත්තොත් මේ කියන මට්ටම තහවුරු කරගත්ත යෝගාවචරයට වේදනාව දිහා බලනකොට බලන්න පුළුවන් යම් වෙලාවක වේදනාවක් ගැන හිතේදී යුත් වේදනාව නොදැරිය හැකිනම් පමණයි. දැරිය හැකි වේදනාවක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ දරාගෙන ආනාපානෙ ඉන්න. සද්ද තිබුණාට ඇඟට තට්ටු කරලා කතා කරන්නේ නැත්තම් තමන්ගේ භාවනා කරගෙන යන්න. හිතවිලි ආවට රාගයක්, ద్వේෂයක්, මෝහයක් දනවලා එනතන තමන විශේෂ පණිවිඩයක් ගේන්නේ නැත්තම් ඒ හිතවිලි ගැන කලබල කර නැතුව කරගෙන යන්න. අන්න එතනදී හිතවිලි ගැන, එතනදී සද්ද ගැන, එතනදී වේදනා ගැන බලන්නේ පුළුවන් තරම් ගණන් නොගෙන පැත්තකට කරන්න. එතකොට මේ වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, හිතවිලි නෙවෙයි කියලා පැත්තකට දාන්න පුළුවන්. හැබැයි මුලදී සතිය සෑහෙන තහවුරු කර ගන්නකම් ඒ වැඩේ කරන්න බෑ. එතකොට සෑහෙන සතියක් දිනු කරගත්ත එක්කනට නම් වේදනාව දිහා තියෙන සතිය තව තවත් දිනු කරගන්න වේදනාව වාංගු කරන්න පුළුවන්. අඩේකට ගන්න පුළුවන්. එහෙම කරනකොට කරන තමයි ඊට පස්සේ ඊටත් වැඩි දරුණු වේදනාවක් ආවත් බරපතල වේදනාවක් ආවත් ඒකට හිත සලා ගන්න නැතුව සතිය පවත්වන්න පුළුවන්ද කියන එක බලන්නේ. නිසා වේදනාව ගැන නොතකා සිටීමෙන් සහ මය මම නොවේ මගේ නොවේ මාගේ ආත්මේ නොවේ කියලා මෙනෙහි කිරීම කියන උපක්‍රම දෙකම පාවිච්චි කරන්න වෙන අවස්ථානුකූලව. මේකමයි හරි මේක වැරදි කියලා එකක් අරගෙන එකක් විසි කරන්න බෑ. යෝගාවචරයා තමන්ගේම ක්‍රමසාවිදි පාවිච්චි කරන්න වෙනවා. තම තමන්ගේ සතිය මෝරලා තියෙන මට්ටමට මම මෙතන සතිය මොහොරලා තියෙන මට්ටම කියලා අදහස් කරන්නේ යෝගාවචයන්ගේ ජීවිතයට ආවෙන එකක් නෙමෙයි. ඒ පරියන්කේදී දිනු කරගත්ත සතිය විතරයි. ඊයේ එකවත් ඊහෙට එකවත් නෙමෙයි. ඒ ඒ වෙලාවේදී ඇති කරගත්ත මේ සති මට්ටමට වේදනාවත් එක්ක කටයුතු කරන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒකදී මට මතකයි අම්බුලාවේදී අපි මතක් කරා මේ බර වාහනයක සෙනගක් දාගෙන ලෝඩ් එකක් දාගෙන අපි කන්දේ යනකොට අපි කන්ද මුලදී টপ ගියර් එකේ දාගෙන ගියාට කොතනදී තර්ඩ් එකට දාන්න ඕනද කියන එක කිසිම හෑන්ඩ්බුක් එක නැහැ. කිසිම ඉංජිනේර කෙනෙකුට කියලා දෙන්නත් බෑ. නමුත් ඉතාමත්ම වැදගත් දේ උතන ඒක කවදාකවත් පොතකට යන්නේ ඒක ඩ්‍රයිවර් තමයි තීන්දුව කරන්න ඕනේ. මෙතෙන්ට යනකම් টොප් එකේ ගිහිලා දැන් මෙතනදී කරලා තර්ඩ් එකට දාන්න ඕනේ. ඊට පස්සේ තර්ඩ් එකේ ඉඳලා සෙකන්ඩ් එකට දාගන්න එකත් කිසිම හෑන්ඩ්බුක් එකකට ලියන්න බෑ. ඒක ලෝඩ් එකේ හැටියට වෙනස්, අනතරලේ හැටියට වෙනස්, ඉංජිනේකේ හෝස් පවර් එකේ හැටියට වෙනස් ඒ නිසා ඒක ඩ්‍රයිවර්ගේ ස්කිල් එක තමයි. ඒ නිසා යෝගාවචරය කරගෙන කරගෙන යනකොට ඒ තමන්ගේ මේ මොකද්ද කියන්නේ අතහුරුව අත්වාසියක් තියාගෙන තමයි වැඩ කරන්නේ. මැෂින් එක පාවිච්චි කරන්න පාවිච්චි කරන එක වැඩි වෙන නිසා කවදාකවත් කෙනෙකුට කියන්න බෑ මම දන්නවා මට මේක හරියට කාට හරි කියලා දෙන්න පුළුවන් කියලා. හැබැයි කරලා පෙන්නන්න පුළුවන්. දක්ෂව කරලා පෙන්නන්න පුළුවන් කියලා දෙන්න බෑ. මෙතෙන්දි 3rd එකට දාපන්, මෙතෙන්දි 2nd එකට දාපන් කියලා. ඒකේ ඒ තරම්ම අවස්ථාවයි. අවස්ථානුකූලයි කරලම තමයි තීන්දුව කරන්න වෙන්නේ. ඉතින් වේදනාවේ යතින් හොඳ කන්දක්. ගරු ස්වාමීන් වහන්සේ සත්‍ය හඳුනාගත් විට ඒ සංසාරයේ දිගටම අපහැර අපහැර නොවන බව වහන්සේ පැවසුවා. එසේම සතිය අනිත්‍ය බවත් පැවසුවා කරුණාකර පහදා දෙන්න. සතිය සංසාර ගමනේ අපි අඳුරගන්න නොසැලෙන කල්යාණ මිත්‍රෙක්. කවදා හරි සතිය ගැන විශ්වාසයක් තිබුණොත් කතිය කවදාකවත් අපිව පාවා දෙන්නේ නමුත් සතිය ඇති වෙලාව නැති වෙලාව කියලා වෙනස් වෙනවා. නමුත් ඒ කියන්නේ සතිය නැති වෙනව නෙමෙයි සතිය සැඟවි ගන්නවා. ඊර පායනකොට හඳ නිලින වෙන්න වගේ ඊර පායනකොට තරු නිලින වෙන්න වගේ. ඒ කියන්නේ හඳ තරු නැති වෙනව නෙවෙයි ඊර පායන නිසා. ඒ වගේ වෙනස් වීම සතිය තියෙනවා. ඒ අනිත්‍යතාවයත් දැනගෙන සතියෙන් හරියට ලදලද අවස්ථාවේ වැඩ ගන්න පුළුවන්කම තමයි යෝගාවචරයාගේ තියෙන දක්ෂකම ඒක නිසා සතියේ නැහැයි කියලා ඒක ස්ථීර නැතිවීමක් විදිහට බාර ගන්න නැති එක එන බව දන්න. ආවට පස්සේ දන්න මේ ආවට හිටින්නේ අපව යනවායි කියලා. ඒ නිසා මේ වෙනස යෝගාවචරයට බරපතල සීමාකාරී සාධකයක් නෙවෙයි දැනගෙන කටයුතු කරනවා. ඒ නිසා ප්‍රශ්නේ නම් බොහොම මේ දක්ෂව නගලා තියෙන ඇත්ත. එහෙම එක දිගට උදව් කරනවා නම් කොහොමද මේක අනිත්‍ය වෙන්නේ කියලා නෑ. අනිත්‍ය බව දැනගෙන වැඩ ගන්න පුළුවන්. අපි ජල ධාරාවකින් ජල විදුලිය හදනකොට අපි දන්නවා ජල ධාරාව මුළු අවුරුදු පුරාම එක දිගට කලන්නේ නෑ. සමහරලාට වැස්ස කාට වැඩි වෙනවා අඩු ගන්නට අඩු වෙනවා. නමුත් ඒකට ට්‍රාන්ස්ෆෝමර් එක නැත්තම් මේ ජෙනරේටර් එක දානකොට අවුරුදු ගාණක් ජල ධාරාව ගණන් කරලා කරලා කරලා තමයි සුදුසු ප්‍රශස්ත ඩයිනමෝ එකක් දාන්නේ. ඒකට පස්සේ ඊට පස්සේ දිගටම මේක වැඩ ගන්න පුළුවන්. අන්න ඒ වගේ Taman තේරුම් ගන්නවා මගේ තියෙන සත්‍යයට හැටියට මට මෙච්චරක් ඒකට ට්‍රස්ට් එකක් ගන්න පුළුවන්. මට ඒක වාංගු කරන්න පුළුවන් කියලා තේරුම් අර ගන්නවා. කරුණාකර සූරංගම සූත්‍රයේ පිටපතක් අපිට ලැබිය හැකිද බොරවල් 50 දැන ගැනීමටයි. හෙට වෙනකොට මයි ළඟ මයිකෝපත හම්බු වෙයි. ඒක ගන්න නැතුළු ඒ පොත. ගුණපාර දන්න සිට මාත් ඇලියලා තියෙන්නේ. මට මතක නැහැ ෂොප් එකේ නම මේ ඊ ආපු එක නෑ කරගෙන ගියා. ඊනේ නෑ. සුමාන ඉස්ලා මම කිව්වා මට ඒක අවශ්‍යයි කියලා ඊට පස්සේ කිව්වා ෆොටෝ ස්ටාට් කරලා පොත ගෙනත් දෙන්නම් කියලා. ගෙනත් දෙමු කියන හැබැයි මේ මම මහායාන පොත් විකුණනයි කියලා මට බනින්න එපා. ඒක සුද්ධ මහායාන එකක්. නමුත් යක්කු 50 දෙනා අඳුර ගන්න මහායාන නෙවෙයි කොයි කීලා හරි කරන්න වෙනවා. ආනාපානසීති හුස්ම දෙසේ ඊතා උණකමින් ඊතා විමසිල්ලෙන් බලා සිටියත් පිටවෙන හුස්ම තරමක් හෝ දැනුණත් ඇතුළෙන හුස්ම ප්‍රකටව පෙනීම ඊතා අඩුය. උදරේ පිම්බීම හැකිලීමද හැකිලිම ප්‍රකට නැත. හුස්ම ගන්නා විට පපුව උඩ පෙතිසේ දකුණට පැද්දීමත් පිට කරන විට වම්පසට පැද්දීමකුත් දැනේ. නාසයක හුස්ම ප්‍රකට නොවන්නේ සතිය අඩුවක් නිසාද කරුණාකර පැහැදිලි කර දෙන්න. ආනාපාන සතියේදී හුස්ම දෙතේ ඊතා ඕනෑකමින් ඊතා විමසෙලින් බලා සිටියත් පිට වෙන හුස්ම තරමක් හෝ දැනුණත් ඇතුළේන හුස්ම ප්‍රකටව පෙනීම ඊතා අඩුවේ. මම හිතනවා මේ එකනම් ඊතාත්ම හොඳ ආනාපාන සතිය තියෙන කෙනෙක් ලියන්න ඕන කොහොමද දන්නේ නැති වෙන හුස්ම නැහැ කියලා කොහොමද දන්නේ? ඒ සෑහෙන දැනුමක් තියෙන්න බෑ ඒක කියන්නේ. මලක ඇතුලේ හුස්ම රැදී නැති හුස්ම නැහැ කියන්න කොච්චර උනන්දුවෙන් බලන්න ඕනද කියන්නේ? නැත්තම් ප්‍රකාශ කරන්න බෑ. ඉතින් ඒක හොඳටම භාවනාව සිද්ධ වෙන වෙලාවක් මේ ලියලා තියෙනවා. නමුත් හැබැයි මේ වැරදිලා මේ ආනාපානෙ මෛත්‍රික තරහ වෙලා නැත්තම් සතියෙ මෛත්‍රික තරහ වෙලා කියලා කියන්නේ. ඉතින් මේකට හොඳ උපමාවක් අටුවාචාරින් වහන්සේලා පෙන්නනවා. මේකට පස්සේ ගලපන්න පුළුවන් කියලා. මම ඒකට ඉස්සෙල්ලා මම කියනවා ඇතුළේ එක හරි පිටේ නැති එකක් දැනුණත් හොඳටම වැඩිට ඇති. ඒ කියන්නේ හොඳට කලබල කරන්න සුව හිත තැම්පත් වෙන්න ඕනේ. එතකොට නොතෙන් එකක් තේරෙයි. තේරෙයි. නමුත් අපි හිතමු දෙකම නොදෙනී ගියයි කියලා. ගොරෝසු ඉඳලා නොතරේ ගියා කියලා. දැන් නොදෙනී ගියාම හොඳටම චෝදනා කරන්න පුළුවන් දැන් මට ඒක බලන්නකෝ. ඒක නෑ දැන් මම මොකද කරන්නේ කියලා. ඒක හොඳ කෙනෙකුට මතුවෙන සැකයක්. අනේ සැකේ නැති කිරීම සඳහා අටුවාචාරින් වහන්සේලා මෙහෙම යෝජනාවක් කරනවා. ඉස්සර තිබුණු ක්‍රමයේ හැටියට ගෝයන් කපපු කෙත්‍යයකට හරක් රැන අරගෙන යනවා ගොපල්ලා. හරක් රැන කිව්වට මෙතන හරක් බැඳලා නැහැ. හරක් පට්ටිය ගෙනියලා. ඉතින් සමහර හරක් වේලි නීරිය වල කකා යනවා. සමහර වනාතට යනවා, සමහර කැලේට රින්ගනවා. වටේටම තියෙන්නේ කැලේ. ඉතින් ගොපල්ලා කරන්නේ ওই පිදුරු මඩුවට අර වෙලා ෆ්ලූට් එකක් ගහගෙන ඉන්නවා මිසක් ආ එක එක හරක හොයන්න යන්න බෑ. මොකද උන් උන්ගේ බණ අපිට අනික දෙන්නෙක්වත් එකට ගැට ගහලා නැහැ. මත්දහන වෙනකොට හරක් අනිවාර්යයෙන්ම එලි පහලිය නැහැ. උන් ගිහිල්ලා ලන්දකට සිංගරනවා. ඊට පස්සේ හැන්ද කරේ ආයෙ කණ්ඩ පටන් ගන්නවා. එතකොටත් හරක්කාරයාට ඕන වුණොත් දැක ගන්න හරක් මොනම විදියෙන්වත් හොයන්න බෑ. හැබැයි මිනිස්සයා හොඳටම දන්නවා කාලා කාලා මේ හරක් ටික සේරම වතුර වල ගාවට හැන්දාවට එනවයි කියලා. ඒ නිසා එයා කොම්මන් වෙලාවට ගිහිල්ලා වතුර වල ගාව බලන් ඉන්නවා. යන වෙලාවේ එක හරකෙක්වත් නැහැ. හැබැයි තව ටික වෙලාවකින් හැම එකම මෙතෙන්ට යන බව දන්නවා. ඒ නිසා හරක් නැති තැන වතුරකට ළඟ බලාගෙන ගොපල්ලා වගේ මේ නැති වෙච්ච හුස්ම තව ටික මෙතෙන්ට එනවා. ආවොත් බලනවා කියන හැඟීමෙන් හිටියොත් අපිට අරමුණක් තියෙනවා. අරමුණ නැති වෙලා නැහැ. අර කොක්කෝම ආවට පස්සේ ගණන් කරලා ඔක්කොම හරිනම් ඉතින්ලා ගාලට අරයන්. ඒ නිසා ඒ හරක් නැහැ කියලා කල්ැතු යන්න ඕනේ නැහැ. කල්ැතු ගිහලා බලන්න එකයි තියෙන්නේ. හුස්ම තිබිලා නැති වුණත් මේ නියාමේ දාන්න පුළුවන්. ආස්වාසය පෙන්න ප්‍රසවාසය පෙන්නේ නැති වුණත් ඊගාටන ආස්වාසයට සාතර වෙලා ඉන්නේ. ඊගාටන ආස්වාසයට සාතර වෙලා ඉන්නේ. එතකොට ඒකේ තැම්පත් වීම මතින් ප්‍රසවාසයත් පෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා නැති බව දන්නවනම් මම කියනවා තීන බව දැනගත්තට වැඩි සූක්ෂම සතියක් තියෙන්න ඕනේ නැති බව දැනගන්න. අනිත් එක හුස්ම ගන්නා විට විදිහට වම් පැසට දකුණු පැසට පැද්දීමක් වෙනවනම් ඒක තමන් කරන දෙයක් නෙවෙයි නම් ඒක දිහා බලන්නේ විතර කරන්න ඕනේ. හුස්ම ප්‍රකට නොවන්නේ සතිය අඩුවක් නිසා නෙවෙයි. ඇත්තටම සතියේ වැඩිකම නිසායි අප්‍රකට බව පේන්නේ. අප්‍රකට බව දැනෙන්නේ. ඒ නිසා ඒ අප්‍රකට බවෙදී සැක විතරක් කරන්න එපා. සැකේ තමයි අපිට කරන්න බලන බරපතලම මේ නීවරණේ ඒකට ඉඩ දෙන්නේ නැතුව දිහාම බලන්න එකයි කරන්නේ. නිසක බව සද්ධාව අදි ලස්සන වචනේ තමයි අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියලා කියන්නේ විනිශ්චය කිරීමේදී නොසලෙන බව. හොඳටම දන්න මේ ක්‍රමේ හරි මේ කරන්න හදන සක්කාය දිට්ඨිය විසින් මාව පටලවන්න හදනවා මම පැටලෙන්නේ නැහැ. මම සද්ධා නැති කරගන්නේ මම දැන් ඉන්නේ කෙලස් නැති තැනක මම දැන් ඉන්නේ සතිය තියෙන තැන කියලා ඒ නොසැලෙන ගතියට කියන අදිමොක්කේ කියලා ඒ අදිමොක්කේ තමයි වැඩි වෙනකොට වැඩි වෙනකොට Tamanට හැරමිටියක් වාගේ කල්යාණ මිත්‍රෙක් වශයෙන් උදව් කරන්නේ ඒක වෙන්න නම් ආනපනේ නැති වෙන්න ඕනේ තියෙනකොට අදිමොක්කයක් අවශ්‍ය වෙන්නේ නැති වෙද්දි වැටෙන්නේ නැතුව යන එක තමයි යෝගාවචරයේ දක්ෂකම කරුතර ස්වාමීන් වහන්සේ මාර්ගඵලයක් ලැබෙන විට ලැබුණු බව සනාථ කිරීමට ඵලයේ ලැබෙන විට දකින්න Nirodhe නැවත නැවත වශී කළ යුතුයද? තෙරුවන් සරණයි. මාර්ගඵලයක් ලැබෙන්නට සනාථ කිරීමට ඵලයේ ලැබෙන විට දකින්න Nirodhe නැවත නැවත වශී කළ යුතුයද? මේකම තමයි සාමාන්‍ය මේ තේරවාදී කියන්නේ මාර්ගඵලයක් වගේ විශේෂ අවස්ථාවක් තමයි භාවනා කරන යනකොට සම්‍යක් ක්‍රමයට පසු කරා නම් ඒ සිද්ධිය නැවත නැවත වෙන්න දෙන්න කියලා. එසකොට ඒක වීමේදී පළවෙනි සැරේට වගේ නෙමෙයි කලකොල සිලිලාර ගතියක් නැතුව ඒක දැක ගන්න පුළුවන් ගතියක් එනවා. ඒකට ඉතින් සමාහට මේ ඵලය වශී කරනවා, Nirodhe වශී කරනවා මොන වචන කිව්වත් කරන්නේ ඒ ඒ දේ නැවත නැවත වෙන්න දෙන එකයි. එතකොට Tamande සැක නැතුව මේක මට අයිති දෙයක්ද නැත්නම් හදිසියෙ පෙන්නලා නැති කරපු දෙයක්ද ආම්බයක්ද කියලා දැනගන්න පුළුවන්. පෙර ආත්මයක සෝවාන් වුණු කෙනෙක් මේ ආත්මයේ ඒ බව දැනගන්නේ කෙසේද? මේකට කියන්නේ ජාතසෝතාපන්න කියලා. ඉපදෙනකොටම සෝවාන් වෙලා ඉපදෙන සංකල්පය. මේක ත්‍රිපිටකයේ කිසියම් තැනක සඳහන් වෙලා නැහැ. නමුත් ඔය කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ ප්‍රථම වතාවට ලංකාවේ ප්‍රකාශයක් කරා මම දැනගත්තා මම ඉපදලා තියෙන සෝවන් වෙලයි කියලා. ඉතින් ඒකට ඊට පස්සේ ඒකට ඒ සංජේ ලිඛිතව පොත් ලියලා තියෙනවා. ඊපස්සේ මම අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගිහිල්ලා අහුවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශයත් තියෙන එක ටිකක් මේ විප්ලවීය ප්‍රකාශනයක් තිබුණ එකක් නෙවෙයි. අපේ ත්‍රිපිටකේ කොතනකරි සඳහන් වෙලා තියෙනවද සෝවාන් වෙලා ඉපදිච්ච කෙනෙක්ගේ සටහනක් කියලා ස්වාමීන් කිව්වා. දන්න තරමින් මම දැකලා නැහැ. හැබැයි ඒකට ඉඩ තියෙනවා. මූල ධර්මානුකූලව ඉඩ තියෙනවායි කියලා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කන්නිමාර සුමංගල ස්වාමීන් පාවිච්චි කරේ ඒකට ජාතසෝතාපන්න වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ ඒක දැනගන්න උපන් ලපයක් තියේද, අං ඇවිල්ලා තියේද, වෙනම ගඳක් තියේද, එහෙම එකක් නම් කියන්න අමාරුයි. මම පරිවර්තනය කෙරුවා මේ ටපිකන් සෑඩගේ බුරුම සේයින්ස් වගේක්. ඒ සංසි භාවනා කරන කෙනෙක් නෙවෙයි. නමුත් අපි මට උගන්වන පන්දි සංසිට පොත්පත් කියලා දෙන තරමේ වැදගත් ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ කියලා තිනවා බුරුමේ හරියට මේ මස්මාළු කෑමයි සතුන් මැරීමයි බෞද්ධයන්ගේ අබෞද්ධයක් වෙනසක් නැහැ. කවුරුත් වගේ කරනවා. ඉතින් ඒ නිසු මේ සාමාන්‍යයෙන් ওই පොඩි මේ යහපැත්තේ වගේ දොලක් තිබුණොත් පවුලක් දෙකක් ඕකෙන් යපෙන ඕකෙන් මාළු අල්ලන. ඉතින් ඒ ඉන්න මාළු జాතියක් අර මේ මගුරු වගේ සත්තු జాතියක් උ මැරෙන්නේ නැහැ. අවුවේ කොට දාලා හිටට පැය ගාණක් තියනත් මැරෙන්නේ. ආ මේ මේ කණයි කියලා කියන්නේ අපි. ඔළුව විතරයි ලොකුවට තියෙන්නේ තියෙන්නේ. ඉතින් ඒක මාළු ලෑලේ ඉඳදී පණ තියෙනවා. ඉතින් කාට හරි දෙන්න ඕනේ උට බෝතලයක් ගන්න ඔලුවට ගහලා දෙනවා. ඉතින් යනකම් මැරනවා සතා මැරනවා යනකම් එතකම්ම මාළු ලෑලි තියෙන කුණු වෙනවට. ඉතින් සමහර ළමයින්ට අම්මලා සල්ලි දෙනවලු ගිහිලි වෙලා මේ මාළු වැල් විකුණන්නේ මාළු වැලක් ගෙනින් කියලා. ඉතින් ඒ ළමයා ගියාට පස්සේ තමයි මාළු අරගෙන උට ගහනවා ඔලුවට කුඩු කරලා දෙනවා. ඉතින් අර සමහර ළමයින්ට අම්මා කිව්වත් ගිහිල්ලා එහෙම පණ තියෙන මාළුවෙක් කරන මරණව බලන්න බැරිලු. ඒක නිසා ඒ දරුවෝ මාකට් එකට යන්නේ නැති නිසා අම්මලා ගහනවලු දරුවන්. ඔබ ගිහිල්ලා මේ මාළුවා ගෙනෙන් කියලා. දරුවා ගෙනවලු බෑයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ දරුවෝ ජාතසෝතාපන්නද කියලා මට හිතනවා කියලා අම්මලා මෙච්චර නොමග යවන්න හදද්දී ඒ දරුවට පණ ඇතත් එක් මිලදී ගණ්ඩත් බෑ මරණව බලන්නත් බැරි ගතියක් තියෙනවා. ඒ දරුවන්ගේ ඒ තරම්ම මේ පවට බයක් සහ මේ ලැජ්ජාවක් තියෙනවා. ඉතින් හරියට නිකන් ගියාත්මේ සෝවාන් වෙලා ආපු දරුවෝද කියලා මම දන්නේ නැහැ කියලා ස්වාමීන් නිකන් රිමාක් එකක් දාලා තියෙනවා ඇත්ත නැත්ත නෙවෙයි. ඒ කියන්නේ ඒ සෝවන් වෙච්ච කෙනාගේ තියෙන්නේ යං කිංචි කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාව අබබ්බෝසෝතස පටිච්චාදාය අබබ්බදාදිත පදස්ස උත්තා කියලා අපි රතන සූත්‍රය කියන්නේ. සෝවන් වෙච්ච කෙනාගේ අතින් කයෙන් වචනෙන් හිතින් අකුසලයක් සිද්ධ වුණත් ඒක කවදාකවත් වසංගන්න බෑ ඒක. වහාම ගිහිල්ලා වැරදි වෙච්ච කෙනාට සමාව ගන්නවා කියනවා මගේ අතින් මෙහෙම දෙයක් වුණයි කියලා. ඉතින් ආයේ accounts නිතරම පිරිසුදු කරගෙන ඉන්නේ. පව් කරලා වසංගන්නෙත් නෑ කරන්නෙත් නෑ. ඉතින් එහෙම කෙනෙකුට දෙමව්පියෝ කිව්වත් මේ වැරදි අභව්‍ය දේවල් වලට එයා යෙදෙන්නේ නැති ගතියක් තියෙනවා. හැබැයි මේ මේ ස්ථිර කරපු සාධක බුද්ධ වචනේ හෝ ත්‍රිපිටක ස්ථානවල ලේඛන ගත නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ ධාතු මනසකාර භාවනාව අවසානයේදී දැනෙන ශූන්‍යතාවයේ emptiness ආකාශ ධාතුවේයි මම තේරුම් ගත්තේ වැරදියෙන්ද ඒක ඉතින් හරි අමාරුයි මට ඔව් හෝ නැහැ කියන්නේ. නමුත් අපි දැනගන්න ඕනේ අපේ මනස වැඩ කරන්නේ ආස්තිකත්වයේ ඉඳලා නාස්තිකත්වයට යන්න, ගොරසු තැන ඉඳලා සියුම් තැනට යන්න, කරන තැන ඉඳලා කෙරණ තැනට යන්න. ඒක නිසා ආස්තිකත්වයේ තමයි පටවියාපෝ තේජෝ කියන්නේ, නාස්තිකත්වයේ තමයි අවකාශය කියන්නේ. ආස්තිකත්වයේ දැකලා දැකලා ඔක්කොම අයින් කරාට පස්සේ ඉතුරු වෙන්නේ අවකාශ ධාතුව තමයි. නාස්තිකත්වයේ තමයි. ඒක ආස්තිකත්වයේ ගෙවන් කිරීමක්ද නැත්නම් වෙනමම අවකාශය කියලා එකක් ඉන්නවද කියන එක ඒක භෞතික විද්‍යාවට අයිති ප්‍රශ්නයක්. නමුත් ඒ හැපෙන කම්පන චංචල උණුසුම් ගති දිහා බලනකොට ඒවා කීකරු වෙලා සංසුන්දලා සංසුන්ලා යනකොට යන ගතියට කියන්නේ ශූන්‍යත්වය කියලා තමයි. ඒක අවකාශයද එහෙම නැත්නම් පටවියාපෝ තේජෝල ගෙවම් කරලා ශූන් භාවයක්ද කියලා කියන්න බෑ. ඒක ඉතින් හරියටම මේ යන්ත්‍රයකින් මනින්න පුළුවන් තත්‍යක් නෙවෙයි. ඒ නිසා මේක වැරදි කියලා කියන්න අමාරුයි. මේක නැවත නැවත කරලා බලන්න කියන එක තමයි කියන්නේ. තනිකර අසුභ භාවනා වැඩිීමේදී අභ්‍යන්තර ඉන්ද්‍රියන් සියල්ලම පහේ ශරීරයෙන් නික්මී සේපෙනේ. බඩවැල්, හෘදය, පෙනෑලි. එවිට පුදුම ප්‍රීතියක්. දැඩි නිරාමිෂ ප්‍රීතියක් අභ්‍යන්තරයෙන් ඇතිවිය. මේ සිදුවී හැක්කේ කෙසේද? අසුභය ප්‍රීතිමේ ප්‍රීතිය ඊටාම දැඩි ලෙස පහළ විය. ඇත්තටම කියනවා මේ අසුභ භාවනාවේදී ප්‍රීතිය එන්නේ නැහැ මොකද හේතුව මේ අසුභෙදී තියෙන ප්‍රීතියට විරුද්ධ පැත්ත නමුත් මට මතකයි කොහොමද සම්බන්ධ කළ අටුවා මෙහෙම නිදර්ශනයක් දෙනවා ඒක ටිකක් අපුල නිදර්ශනයක් නගරයේ කසලසෝදකයට ඒ නගරයේ තියෙන වැසිකිලි ටික හොදන්න යෙදිලා තියෙනවා අපිට බාල්දි වැසිකිලි තියෙන්නේ කියලා ඉතින් ඒකට සුදුසු බාල්දි ගානක් තියාිනවා. අද නගරේ මෙච්චරයි බාල්දි හම්බෙන්නේ කියලා. ඉතින් මේ බාල්දි ටික අරන් ගිහලා හොදපුවාම එයාට පඩි හම්බෙනවා. නගරේ උත්සවයක් තිබුණු දවසට වැඩි බාල්දි ගානක් හම්බෙන නිසා උට සන්තෝෂයක් වෙනවා. අද ඕ ටයිම් කරන්න පුළුවන් කියලා. අන්නෝක තමයි දැන් නිදර්ශනේ. ඒ නිසා අසුබේ වුණත් අද ඕ ටයිම් හම්බෙයි කියලා සතුටක් එන්න ඉඩ තියෙන අපේ හිතේ ඒ තරම්ම පාහරයි. අපේ හිතේ ඒ තරම්ම ප්‍රෙඩික් කරන්න බෑ. කොයි දේෙන් සතුටු වෙනවද කොයි දේෙන් කනගාටු වෙනවද කියන්න බෑ. මේක මේ අටුවාවේ පෙන්ලා දීලා තියෙනවා. කසල සෝදකයට දැනෙන සතුට අසුරුචි වලව පිරලා තියෙනකොට. ඒ වගේ එකක් වෙනවා කියලා. ඉතින් මම දෙකේ ප්‍රශ්න දෙකටම මම කියන්නේ මේ දෙකෙන් එකක්වත් වැදගත් තීන්ද වලට එන්නේ නැතු මේක නැවත නැවත වෙන්න දෙන්න. නැවත නැවත වෙනකොට Tamanටම ඒක පිළිබඳව හුරු ගතියක්, වශී ගතියක් ආපුවාම සැක දුරු වෙනවා. නිකන් తాවකාලික භාගයට තැම්පිච්ච ඇලයක්ද නැත්නම් එහෙම තැම්බෙට දෙනකොට ප්‍රශ්න මිගෑරෙනවා. කර්ත ස්වාමීන් වහන්සේ ආනාපානෙදී කාය සංසිද්ධිය ගොස් හුස්ම පමණක් මාත්‍රාංශයක් පමණක් පමණ දැනෙන විට එය දැකීම නාම රූප වශයෙන් දැකීමද ඒ සත්පුද්ගල භාවයක් නැති බව තේරීමද ආනාපානේ නාම රූප පරිච්ඡේදය සහ ඒට අදාළ ධර්මතාවය පැහැදිලි කර දෙමින් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. කාය සංසිද්ධිය ගොස් හුස්ම පමණක් මාත්‍රාංශයක්කින් පමණ දැන විට ඒ දැකීම නාම රූප වශයෙන් දැකීමද. මෙතනදී කියන්න පුළුවන් රූප ගොරෝසු භාවයේදලා සියුම් භාවයට ගිහිල්ලා තියෙනවා. ඒ පරාසය විපරිණාමේ ඒ පෙරලිය දැන් දැක්කා. දකින්න එක තමයි නාම ධර්ම කියන්නේ. දකින්න එක හිත. ඒ හිත අපිට වෙන්නේ හිත ඒකාකාරීව තිබ්බා. ඒ පවතින ඒකාකාරී චිත්‍රය මේ තිරේ පසුබිම ගොරෝසුට පැමිණිච්ච නාම රූපයක් ගෙවිගෙන යනවා. එතකොට නාම රූපයක් නෙවෙයි රූපයක්. ඒ රූපයේ විපරිණාමය සටහන් වෙලා තියෙනවා මයි ළඟ. ඉස්සල ඉස්සල ගොරෝසුත් වෙනවා සියුමුණයි කියලා. ඒ කියන්නේ නාම ධර්මයේ හිත මානසිකාරයේ හොඳට විවෘතව මේකේ තිබිලා තියෙන්නේ. ඉතින් ඒ දෙක තමයි මේ රූප ධර්මයේ ගොරෝසු ඉඳලා සියුමුණ ඒක දිහා බලාන ඉන්න අවධානය අඛණ්ඩව දිගට පැවතුණා. ගොරෝසු වෙලා සියුම් වෙච්ච එක රූප ධර්මයේ බලාන හිටු එක නාම ධර්ම. ඒ විදිහට තමයි මේක විස්තර කරන්නේ. ඒ සත්පුද්ගල භාවයක් නැති බව තේරීමද. ඒකට රූප ධර්ම ගොරෝසු භවයේ ඉඳලා සියුම් භවයට යනකොට ගිහිලා ශූන්‍ය වෙලා නැත්නම් අවකාශයට වගේ යනකොට හොඳට බැලුවොත් ගොරෝසු වෙලාවේදී හෝ සියුම් වෙලාවේදී හෝ මේකේ ආත්මහරයක් එකට දිගට පවතින නිත්‍ය ගතියක් සුභ ගතියක් හෝ ආත්ම ස්වરૂපයක් වැඩි වැඩියෙන් බලන්න බලන්න තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා නැවත නැවතත් පිරිසිඳින කියන එක දවසක් දැකලාමදී දෙසරේ තුන් සැරේ කෙසෙල් ගහක් කපලා කපලා කපලා පෙති ගහලා පතුරු ගහලා මේකේ හරයක් කියලා ගන්න දෙයක් නැහැ. පතුරු ගහන්න පුළුවන් ගතිය විතරයි තියෙන නිසා තියෙන ධර්මයක් මේක ආපෝ මේක තේජෝ මේක වායෝ මේක පටවි කියන මිස වට ව්‍යාපෝ තේජෝ වලින් පරිබාහිර වූ ස්ථිර නිට්‍ය දෙයක් නැහැ බව දැනගන්න එක දවසක් ගොරෝසු බව සිං වෙලා බෑ ලක්ෂ වාරයක් ගොරෝසු බව දැක්කලා ලක්ෂ වාරයක් සිං වෙන දැක්කට පස්සේ පේනවා මේකේ ගණ්ඩ මදයක් නැහැ කියලා. ගණ්ඩ හරයක් ගොබයක් නැහැ කියලා. ඒක තියා බලාන ඉන්න හිතත් ඉසල පෙන්න මේ හිත එක විදිහට තියෙනවායි කියලා. නමුත් කවදාකවත් එක විදිහට තියෙනවනම් වෙනසක් දකින්න හිතට බෑ. හිතත් වෙනස් වී යන්නේ. ඒක තේරෙනවා. රූප ධර්ම දහස්වර දකින්නකොට ඒ නිසා නාමය ගැන ඉස්සලා කරබල කරන්න එපයි කියනවා රූපේ පරිණාමය හොඳට බලන්න ඉන්න කියලා. බලන්න ඉන්නකොට ඉන්නකොට නාම ධර්ම පිළිබඳව අවබෝධය ක්‍රමයෙන් සිද්ධ වෙනවා. දකින දකින රූපේ පිළිබඳව පරිචයක් පුහුණුවක් ඇති වෙනවා. එතකොට මේ සත්පුද්ගල නැති භාවය නාස්තික නල් හයිපොතීසිස් කියලා කියන රිසර්ච් එකක් කරනකොට නල් හයිපොතීසිස් එකක් දාගෙන ඒක ඩිස්ප්‍රූව් කරන එක තමයි අපි කරන්නේ. ඒ වගේ නැති බව සාහිතික වීමක් තමයි කරන්නේ. ඒ නිසා ඒක සැලසුම් කරලා කරන්න පුළුවන් නෙවෙයි හැමදාම අහම්බයක්මයි. හැමදාම මේක මේ නිකම් পায় පැකිලි වැඩිලිමක් තමයි. සැලසුම් කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. සෑම දිනකම භාවනා ආරම්භයේදී චතුරාර්යස්ක පූර්ව කෘත්‍යයක් කිරීම සුදුසුද? එසේනම් කෙටි ක්‍රමයක් හඳුනා දෙන්න. ඇත්තට මම නම් අඳුරලා දෙන්න බැරුව නෙවෙයි. මම කැමැති කියන්නේ භාවනාවට පූර්ව කෘත්‍ය සක්මන කියලා දාගන්න. සක්මන් කළා වාඩි වුණාට පස්සේ කිසියම් කරදරයක් නැතුව පරියන්ක එනවනම් චතුර ආරක්ෂාව සිද්ධ වෙලා තියෙන. ඒකට වෙනමම සම්ප්‍රදාන කුල නැතුනට කමන්නේ. නමුත් in this life itself in this very life පන්දිසාංශික පොතේ eh, කියලා දීලා තියෙනවා චතුර ආරක්ෂක වාහන විනාඩි 5ක් වගේ මෛත්‍රීක විනාඩියයි බුද්ධානුස්සතික විනාඩියයි අසුබේක විනාඩියයි මරණානුස්සතික විනාඩියයි වගේ නිකන් බ්‍රෂ් කරගෙන විතරක් යන්න වැඩි වෙලා ගන්න එපයි කියලා. මොකද පර්යංකේ මුල්ම ටිකේ විතරයි ශක්තිය තියෙන්නේ. ඒ වෙලාවේදී ගොඩාක් චතුරාර්යක කර කර හිටියොත් මූල කර්මත්තාන්ට යනකොට එහෙම්පත් වෙලා. නිසා පටන් ගන්නකොටම කෙලින්ම මූල කර්මස්ථානයෙන් පටන් ගන්න හොඳම වැඩේ තමයි හොඳට සක්මන් කළා මූල කර්මස්ථානට එන එක. අනිමිත්ත අපනිත ශුන්්‍යතන අවස්ථාව කවර අවස්ථාවකදී භාවනාදී ඇතිවිය හැකිද? අත්විඳිය හැකිද? ඒ සඳහන් පත්ුනේ පෑද තේරුමද පැහැදිලි කර දෙනෙමින් කරනවා ඉල්ලමි. අනිමිත්ත කියන්නේ නිමිත්තක් ගන්න බෑ. අපනිත කියන්නේ බලාපොරොත්තුවක් යන්න බෑ. සැලසුම් කරන්න බෑ. ශූන්‍යයක් කියලා කියන්නේ ගත යුතු හරපද්ධතියක් නැහැ කියන්නේ. ඉතින් අනිමිත්තක් කියලා කියන්නේ චිත්තක්ෂණ දෙකක් පවතින දෙයක් මේ ලෝකේ නැහැ. චිත්තක්ෂණ දෙකක්වත් තියෙනවනේ යමක් අඳුනා ගන්න. recognize and recognize කියන එක වෙන්නේ. cognize කරන එක නෙවෙයි recognize කරන්නේ. ඒ වගේ ඉස්සල දැකපේක නෙවෙයි පස්සේක දකින්නේ. ඒ තරමට මේක ශීඝ්‍ර වෙනස් වෙන නිසා මේ ගත්ත නිමිත්ත ඊගාට අදාළ නැහැ. ඒක තේරෙන්නේ සංකාර උපේක්ෂා ඥාන මට්ටමට ගියාම එහෙම වෙනස් වෙන දෙයක් තියෙනවනම් සැලසුම් කරන්න බෑ. එච්චර ශීඝ්‍ර වෙනස් වෙන දෙයක් මත නැත්තම් කියනවා නම් භංගුර දේවල් දැක්කට පස්සේ භංගුර දේවල් වලින් අපි යමක් ගොඩනගන්න හදන්නේ නැහැ. මොකද හදන දේ කැඩෙන නිසා. ශූන්‍ය කියලා කියන්නේ දේවල් තියෙනවා තමයි. ඒව ඔය ලෝකෝත්තර පැත්තෙන් ගත්තාම කරඬුවක තැම්පත් කරලා වඳින්න තරම් වටිනා දේවල් නෙවෙයි. ඒ වගේ තියෙන්නේ ආවස්තික වටිනාකමක් නැත්තම් මේ සාපේක්ෂ වටිනාකමක් පමණයි. নিরপেক্ষ හෝ කේවල වටිනාකමක් මේකේ නෑ කියන එක තමයි ශූන්‍ය කියලා කියන්නේ. ආස්වාද ප්‍රසවාසයේ සංසිද්ධිය කිය විට ඇතුල් වෙන අවකාශයේ සිට විදර්ශනා වඩන හැටි කියා දෙන්න. ආස්වාද ප්‍රසවාස සංසිද්ධිය කිය විට එවිට ක්ලේශද තණ්හාවද නැති නිසා ඒ නිවනද. මේ අවස්ථාව නැතිනම් දෙවෙනි ධානයේද විස්තර සහිතව කියා දෙන්න. නිවන් සැපලපෙන වායයි පතමි. ලැබී වායයි පතමි. ආස්වාද ප්‍රසවාස සංසිද්ධිය විට ඇතුල් වෙන අවකාශයේ සිට විදර්ශනා වඩන හැටි කියා දෙන්න. ඇත්තටම කරන්න තියෙන ඉතින් තණ්ඩ ගියාට පස්සේ ඒකට බාධා නොකර එහෙම පුළුවන් තරම් ඒ ඒ தත්ත්වෙට හිත හුරු කරගන්න එක තමයි. ඒ නිසා යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ඕනේ එතෙන් ගිහිල්ලා. එතෙන් යනකොට භාවනා විශ්ින් භාවනා ගෙනියනවා. මේක විපස්සනා වඩනවා කියලා හෝ අත ගන්න ගියොත් වෙන්නේ අර පෑදිදී ආය බොර වෙන එකයි. ආය අනාකූල ප්‍රවාහය ආකූල කරන එකයි. ඒ නිසා මෙතෙන්ට එනකන් ආවනම් ඊටු ටිකත් සතියෙම කරගෙන යයි. පුළුවන් තරම් ගඟක් අයිනේ ඉඳගෙන ගඟ දිහා වීලි තැනක විඳ පාඩලා බලා ඉන්නා වගේ ඉන්නවා. මිස ගලන ගඟට ඇඟිලි ගහන්න එපා. ඇඟිලි ගහපු ගමන් අත තෙමෙනවා, ගඟ කැළඹෙනවා. මේ දෙකම නොවීම නම් වියලි භූමියේ ඉඳගෙන ගඟ දිහා බලන්න. එනිසා ඒ වෙලාවේ ගඟ ගලනවා තමයි තියෙන්නේ ඇඟිලි ගහන්න නැතුව. අත තෙමා ගන්න නැතුව ඉන්න එකයි ඒකට විපස්සනා කියන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී ඇති කෙලෙස් නැති தത്വෙට කියනවා තදංග නිබුතිය කියලා. ඒ ඒ චිත්තක්ෂණයේ නිවන් රසයක් තියෙනවා. නමුත් ඉස්සර හෝ පස්ස කෙලෙසෙන්න පුළුවන් නිසා ඒ චිත්තක්ෂණෙතර පිවිතුරු නැහැ. භාවනා කරනකොට වෙන්නේ චිත්තක්ෂණේ දිගටම පවත්ලා අර අවශ්‍ය කරන ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන් වැඩෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කළ දෙන එක. නමුත් මේක වුණත් ඒ කියන්නේ ඇති වෙන අර කෙලස් නැති සියුම් తত্ত্বය වුණත් මේ ඉන්න කෙලස් తত্ত্বයට වැඩිය හුඟා පිරිසිදුයි. නමුත් ඒක තාම මේ පන්නරේ වැටිලා නැහැ. පන්නරේ වැටෙන්න මේක නැවත නැවත කෙරෙන නිසා ඒකටත් තදංග නිබුති කියලා తాවකාලික නමක් දීලා තියෙනවා. රිග්‍රෙෂන් බුද්ධ ධර්මයේ හඳුන්වන්නේ කෙසේද? මේන් පෙර ආත්මවලට යා හැකි බව මම අසායත මේ ගැන පැහැදිලි කිරීමක් කරනවෙන් ඉල්ලා සිටිමි. වංශන තේරුවන් සරණයි. ඒ කියන්නේ රිග්‍රෙෂන් කියන එක වෙලාවකට පටන් ගන්න තැන දක්වා ආපහු යන ගමන. නමුත් මේක අනිවාර්යයෙන්ම කාලමානයේදී සිද්ධ වෙන්නේ මේක සම්මසන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. සම්මන සාස්ත්‍රාදී කෙරෙන්නේ වර්තමාන වශයෙන් අඳුනාගත්ත හේතුඵල ධර්මය අතීත වශයෙන් සහ අනාගත වශයෙන් දෙපැත්තට අන්වේ ඥාන වලින් විහිදුවලා බලන එක. ඉතින් ඒක ඊලාවේදී ගුරු තුන් දිනෙකගේ මත මම විමසලා තිනවා. අපි ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිනවා මේ වෙලාවේදී හිත ස්වභාවයෙන්ම මේ හොයාගත්ත න්‍යාය ධර්මය අනුව පස්සෙන් පස්සට යන්න ඉඩ තියෙනවා. අනාගතයට සැලසුම් කරන දෙනක පුළුවන් තරම් වළක්වන්නේ කියලා විපස්සනා කරෙන්න නම්. තවසුගුරුවරයෙක් කියලා තියෙනවා අනිවාර්යයෙන්ම ඊගාවාත්මයට යන්න ඕනේ ඒක දිගේ බලන්න ඕනේ ඒකෙන් තමයි මේක ඉස්තිර කරන්න අනාගතයටත් යන්න ඕනේ කියලා. තවත් ගුරුවරයෙක් කියලා තියෙනවා මේ වෙලාවේදී හිත පිරිසිදු වීම නිසා ඒ පිරිසිදු හිතෙන් අතීත හිත අනාගත හිත බලනවා වෙනුවට කර යුත්තේ මේ පිරිසිදු හිතම එන එන චිත්තක්ෂණේ තියා ගැනීම සඳහා අතීත අනාගත ආශ්‍රය කරන්න එපා. පුළුවන් තරම් ඊගා වෙන චිත්තක්ෂණයට සාතර වෙන්නේ කියලා. ඉතින් මේ මේ අනාගත අනාගත වලට යෑම හොඳයි කියන අදහසෙන් ලැබිච්ච ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේකට මම කියනවා අපි මෙතන කරපු පළවෙනි රිට්‍රීට් එක ජනවාරි 3 13 කරපිකේ අපි ගත්තේ කජ්ජනීය සූත්‍රය ඒකෙදි සරුවචනංශේ ප්‍රකාශයක් කරනවා යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් මේ ජීවිතයේදී පෙරපිසු කඳපිලිවෙත ගැන කතා කරනවා නම් කතා කරන්නේ පංචස්කන්ධ ගැන තමයි. ඒක මේ පංචස්කන්ධෙම තමයි. අතීතෙට ගියත් ඕකමයි. ඒ නිසා මේ පංචස්කන්ධේ දැන් මොහොත දන්නවනම් ඒ මනුස්සයා කවදාකවත් විපස්සනා කරන්න කෙනෙක් නම් පරණ පංචස්කන්ධ හොයන එකක් නෑ මේ දැන් තියෙන එකත් මල වාතයක්. ගියාම හම් වෙන ඕකටත් වැඩිය මල වාතයක්. ඉතින් මේකට වැඩිය හොඳ එකක් තිබුණ නැති කිව්වොත් නම් ඔන්න ඉස්සරහට පස්සට යන්න වටිනවා මේක හරියට දැක්කොත් නම් කවදාකවත් ආයේ මේක දිගේ ඉස්සර පස්සට යන්නේ එකක් නැහැ කියලා. ඇයි යැවෙන එක හිතේ හැටියක්. එනිසා මේ පංචස්කන්ධේ පංචස්කන්ධේ නොදන්න නිසයි මේ තොරන් ගගා සැලසුම් කර කර අතීතනාගතයට යන්නේ. දැන් ඉන්න විදිහට බලනද එක චිත්තක්ෂණයක ඉසුඹුලන් තරංගවත් 35ක් දෙනවද කියලා මොන්නම එජෙන්ඩා එකක්වත් ක්‍රියාත්මක කරන්න දෙනවද කියලා අපිට? කොයි වෙලාවේ රූප බලනවද, කොයි වෙලාවේ ශබ්ද අහනවද, කොයි වෙලාවේද ගඳ බලනවද කියලා කිසිම කෙනෙකුට කිසිම පාලනයක් තියෙනවද? අපිට කීයකද මම මේක වලතරලා මම රූප බලමින්ම ඉන්නවයි කියලා කියත හැකිද අපිට? ශබ්ද අහමින් ඉන්නවයි කියත හැකිද? අපි කොච්චර ඩිසිප්ලින් වෙලා තියෙනවා කිව්වත් කිසිම න්‍යායපත්‍යක් නැති ජීවිතයක් අපිට තියෙනවා. ඒක තේරුම් ගත දවසේ තේනවා අපි අනාතයි. ඔය අනාත බව තේරුම් ගන්නවා මිසක්කා. ඕකේ තවත් ආයේ මේ අතීත අනාගත වශයෙන් යන්න දෙයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒකට සමහර ගුරුවරු කැමති නැහැ. මොකද බුද්ධ ආගමේ තියෙන, ඒ කියන්නේ අන්‍යාගමික කෙනෙකුට බුද්ධ ආගමේ තියෙන මේ පෙළහර පාණ්ඩ නම් අහසේ යන්න ඕනේ. එහෙම නැත්නම් මේ පෙරවිසු කඳ පිළියොත කියන්න ඕනේ. මේ කාලිව නැති නිසා බුද්ධ ආගමට හරි පාඩුයි කියලා කියනවා. මැජික් පෙන්වන්න කට්ටිය නැති නිසා. නමුත් විපස්සනාදී බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා ඒවා අනාර්ය ප්‍රතිපatti ආර්ය ප්‍රතිපatti නම් බණ කියලා ගන්න පුළුවන් හරිය දෙන්න පංචස්කන්ධය ගැන මේක දන්නවනම් වර්තමානයේ තියෙන தත්ත්වේ හරියටියට කවදාකවත් ඒක දිගේ අතීතනාගත අතගාන එකක් නැහැ. දන්න නොදැනුවත්කම නිසා තමයි අර විදිහට යන්නේ කියලා කජ්ජනීය සූත්‍රයේ පැහැදිලිවම දේශනා කරනවා. නමුත් මේක ඇත්තටම මේ බටහිරේ බුද්ධ ආගම පැතිරීමට විශාල හේතුවක් වෙලා තිනවා. ඔය බ්‍රයන් විස්ගේ එහෙම නැත්නම් ඔය මේ එඩ්ගා කේසිගේ එහෙම නැත්නම් උතුම් හතර දිනෙකේ ඒකට පෙරාත්මේ දන්නේ නැති අය මේ මානසික වෛද්‍ය විද්‍යාව වශයෙන් රෝගීන් මේ ජීවිතයේ මුල් කාලේ ඇතිවෙච්ච මානසික තැවුම් වලට හිත යොමු කරන්න හදනකොට සමහරු පණිනවා ඊගාවාත්මෙට. දෙක තුනක් පැනලා එයා කියන්න පටන් ගන්නවා අමතර විස්තර. ඉතින් කිව්වට පස්සේ බ්‍රයන් විස්කේ වෙලා තියෙන්නේ අන්තිමට උගන්වන සයිකියාට්‍රිස්ගේ විස්තරත් කියන්න පටන් ගන්නවා. කියලා කියනවා උඹේ දරුවෙක් මැරුණා නේද මෙහෙම නමක් තියලා උඹ ලැජ්ජ වෙලා නේද ඉන්නේ යාට තිබ්බේ 800ගේ නම නේද 100ට තිබුණේ මේ නම නේද කියලා කිව්වට පස්සේ තමයි එයාට ඇස්සරලා එයා ඊට පස්සේ එයාගේ පොතේ ලියලා තියෙනවා බයිබලයේ කොච්චරක් දුරට පොතෘපත්‍ය පිළිඅරන් තිබුණාද කියලා ඒකලා පෙන්වනවා හිබ්‍රු භාෂාවෙන් ලිපිච්ච ඕල් ටෙස්ටමන්ට් එකේ පොතෘපත්‍ය පිළිඅරන් තියලා තියෙනවා ඊට පස්සේ එයා කියනවා කුරාණේ අරගෙන පෙන්වනවා කුරාණේ ඔරිජිනල් ලිඛිතවල පොතෘපත්‍ය පිළිඅරන් ශීඛ් ආගම පිළිගන්නවා මුස්ලිම් ආගම හින්දු ආගම පිළිගන්නවා ඒ නිසා පසු කාලීන අයින් කරපු එකක් මිසක් කියලා එයා බෞද්ධෙක් බලනවට වැඩිය හරිය ලස්සන විස්තරයක් දෙනවා ඒක මේ මට පෙරේද විතර ආරංචි වුණා ඒක දැන් සිංහලට දාලා තියෙනවා කියලා පොත ඒ කියන්නේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක විද්‍යානුකූල මට්ටමින් ඒගොල්ලෝ පෙන්වන්න හදනවා ඒක අපිටත් ඇස්සරවන දෙයක් නමුත් ඒක විපස්සනා පැත්තෙන් බලනකොට එච්චරම ලොකු නවමු අදහසක් නෙවෙයි අපිට කර්තෘ ස්වාමීන් වහන්සේ කුසල් කිරීමේදී පාරමී බවට ගොඩනගා ගන්න කෙසේද? හුදෙක්කේ ප්‍රාර්ථනාවක් පමණක්ද? ඉතින් මම කුසල් කරන්න එපයි කියලා කිව්වොත් ප්‍රශ්නෙත් ඉවරයි උත්තරෝනෙත් නැහැ. කුසල් කියන එක ඇත්තටම දක්ෂකම කියලා කියන්නේ. කුසලතා කියලා කියන්නේ දක්ෂකම දක්ෂම කියන්නේ හොඳින් වඩා හොඳ තෝරන එක විතරයි. දැන් ඉන්න මට්ටම හොඳයි. අපි නෑ කියන්නේ. මේට වැඩිය වඩා හොඳ එකක් තියෙනවා. ඒකට යන්න හැබැයි එතෙන්දි ගියාට පස්සේ ඊට වඩා හොඳ එකක් තියෙන සුර මේකත් අයින් කරන්න. ඒකට බුදුහාම කියන්නේ ඉදන් නිසා ඉදන් පජහත. මේ නිසා මේක අතාරින්න. මේ නිසා මේක අතාරින්න. නිසා එහෙම කරගෙන කරගෙන යන වැඩේට කුසල් කරනවා. කුසල් කියනවා. එතකොට ඒකම කරන්න කරන්න වැඩ කරන්න වැඩ කරන්න දියුණු තියුණු වෙන මේ ආයුධයක් වගේ. එන්නේ එන්නේ එන්නේ කැපෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා කුසල් කිරීම කියන එක පාරමිතා ශීර්ෂයෙන් කරනවා කියලා කියන්නේ දානය ගැන කියනකොට කියන්න තියෙන්නේ දානයක් දීලා මොනවද බලාපොරොත්තු වෙනවා ඒක නීච දානයක් කියනවා. මම මේ ජීවිතේ මට මේ දේ ලැබෙනවා කියලා ද්‍රව්‍යයක් බලාපොරොත්තු නීච දානයක් කියනවා. මට නිවන් ලැබේවා කියලා කිව්වොත් ඒක දෙයක් නෙවෙන්න නිසා මධ්‍යම ප්‍රමාණය දානයක් කියනවා. මට මේ මේ දෙන දාන නිසා මටත් ලබන්නාටත් ඇසුදුතු සීල දෙනාටම නිවන් ලැබේවා පාරමිතා ශිෂ්ටෙන් දන් දුන්නයි කියනවා. මට නෙවෙයි ඔක්කොටම මම දාන දෙන්න නිසා ලබන්නටත් මටත් ඇසුදුතු සීල දෙනාටම ලැබේවා කිව්වොත් පාරමිතා ශිෂ්ටෙන් දන් දුන්නා වෙනවා. එයාගේ මේ මම ආයනේ ගලවලා දාන තැනක් තියෙනවනේ. පින් කරලා මම පින් කරනවා අරය කරන්නේ නැහැ කියන තාක්කල් අකුසලයක් වෙනවා ඒතන. යටි නූලේ. ඒකවත් නැතුව කරන එක ඔක්කොටම පොදුවේ බෙදලා යන එක තමයි පාරමිතා ශීෂ්ටයෙන් වෙලා තියෙන එක ප්‍රාර්ථනාවක්ම නෙවෙයි ලොකු ප්‍රඥාවක් ඕන එක. ලොකු අනාත්ම දෘෂ්ටියක් නැත්නම් පරිත්‍යාග හැඟීමක් ඕන කරන එකට. තීන මිද්ද ගැන මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ විසින් කරලද දේශනාවක් පිළිබඳව ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසීමේදී නිදිමත නැති කිරීමට උපක්‍රම කීපයක් සඳහන් වුණා. ඒ නැවත පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඒක ඇත්තට මට මතක නැහැ. මේ සූත්‍රේ නම අපි මේ මේදිත් කතා කච්චා කරන්නේ. ඒකෙදී තියෙන්නේ මේ නිදිමත පිළිබඳව සංඥා වෙනකොටම සංඥාව කඩා ගන්න එක තමයි බුදුහාමුදුර සඳහන් කරන්නේ. නිදිමතක් එනකොටම නියපොත්තෙම කඩන්න පුළුවන්. වෙලා බැරි නම් මෙනෙහි කිරීම සද්දනගා මෙනෙහි කිරීම සක්මන් කිරීම එහෙම නැත්නම් මූණ ඇල්ලතරින් හොදන එක අතපය අත ගාලා කන් ඇදලා වටේට මේ ආයත් නැවත හැමට රුධිරය ගමන් කරන්න හදන එක ඈත තියෙන ආලෝක වස්තු දිහා හඳ ඉරතරු දිහා බලන එක මේ ටික තමයි එකින් එකට එකින් එකට සම්සන්දන කරගෙන එහෙම හයක් උපක්‍රම කියලා බැරි නම් ගිහිල්ලා බුදිය ගන්නයි කියලා කියනවා උත්හාන සංඥාවෙන් ගිහලා බුදිය ගන්නයි කියලා තියෙනවා මම මෙච්චර වෙලාවකින් මම නැගිටිනවා කියලා ඊට පස්සේ මේ නැවතත් භාවනාවේ යෙදෙන්නයි කියලා පච්චලායමාන සූත්‍රය මට මතක නැහැ සූත්‍රේ නම මොකද්ද කියලා උපක්‍රම හතක් තියෙනවා එකින් එකට එකින් එකට ටික ටික රළු වෙවි රළු වෙවි යන උපක්‍රම හතක් තියෙනවා ඒකක්වත් අපි අහපු නැතිව නෙවෙයි පෙළ ගැස්ම විතරයි ඒකේ තියෙන සුවිශේෂත්වය ආනාපාන කරන අතරම තවත් සිත් ධාරාවක් පහළ වෙයි. ඒ යටිසිත හා උඩුසිත වේද මේ සංකල්පයේ බුද්ධ ධර්මයක් වේද. නෑ අපිට ඇත්තට යටිහිත උඩුහිත ඕනේ නෑ අපිට කියන්න පුළුවන් ආනාපාන පවතින අතර සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා. අපිට තියෙන්නේ මේවත් තිබුණාට බාධාවන් නොකරගෙන ආනාපානේ පවත්වන්න පුළුවන් නම් ඒක උඩුහිත කිව්වත් යටිහිත කිව්වත් අපි දිනනවා. එහෙම නැතුව ඒවා මතු මතින් මේ උඩුහිත යටිහිත සංකල්ප පදන්න ගත්තොත් වෙන්නේ ආනාපානේ පැත්තකට ගිහිල්ලා කල්පනාවල් වලට වැටෙනවා. ඒ නිසා බලන්න හිතවිල්ල Tamanට ආරාධනා කරන්නේ නැත්නම් සද්දේ Tamanට කතා කරන්නේ නැත්නම් වේදනාව දරා ගන්න බැරි නම් පුළුවන් නම් පුළුවන් තරම් ආනාපානිස්ස කරගෙන යන්න. එතකොට මේ ආනාපානි කරන අතර පේන හිතවිලි උඩුහිතද යටිහිතද කියන එක එවුවා හිතන්න යෑම පතයෙන් පිටපැත්තට පයින්. මූල ධර්ම පැත්තට යන නිසා ඒක උනන්දු කරවන්න නරකයි කහලත් තියෙන බුද්ධ සංකල්පයක්ද කියලා මේක විස්තර කිරීම සඳහා තමයි පාවිච්චි කරාට එහෙම ත්‍රිපිටකයේ එහෙම විග්‍රහයක් පෙන්නලා නැහැ. ඒ කියන කෙලෙස් වර්ග තුනක් තියෙනවා. පරිඋත් ทาน කෙලෙස්, වීචිකම කෙලෙස් සහ වීචිකම කෙලෙස්, පරිඋත් ทาน කෙලෙස් සහ අනුසය කෙලෙස්. නැත්නම් චිත්ත tattwa එහෙම පෙළ ගහලා තිනවා පැහැදිලි රාමුවකට දාන්න අමාරුයි. ගරු ස්වාමීන් වහන්සේ ඇතිවීම නැතිවීම තුලින් Nirodhe අත්දැකීමක් ලත් යෝගීන්ට ඔබ වහන්සේ විසින් ඔවුන්ගේ භාවනා වැඩි දියුණුව සඳහා ඊළඟට දෙන කමඨාන විස්තර ඇතුව පැහැදිලි කරන දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිට මේ මේ Nirodhe නැවත නැවත දැකීම සඳහා යමක් කළ යුතුද ඒක කරන්න. ඉස්ලාම දැක්කා නම් ලොකු වාසනාවක්. ඒකම නැති නැවත නැවත ඇතිවීම සඳහා කළ යුත්තේ කරන්න කියන තමයි කමඨාන වෙන්නේ. ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි ගැන දැන ගැනීමට ඉතාම අවශ්‍ය කරුණාකර මේද හැකිපමණින් පහදා දෙන්න මේ පැහැදිලි කරන්න බැරි දේවල් ඒක නිසා මට පොත් ලයිස්තුවක් දෙන්න පුළුවන් මම මං කියපු ටික ඒකේ තියෙන හොඳ විස්තර කියලා බලන්න physics of the unknown physics of the soul ඒ ඇමරිකාවේ තමයි ගොඩක් වෙලාට මේ විස්තර යන්නේ දැන්ට පිටරටත් නැතුව නෙවෙයි ඕස්ට්‍රේලියාවල ටිකක් කියවෙනවා ඒ පොත් සීරීස් එකක් තියෙනවා. ඇත්තටම ඕතස්ලා සීරීස් එකක්. කවුරු හරි මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඉන්කුවරි එකක් එවන්න මේ මේක මට එතකොට ඒ ඕතස්ලා ටිකයි පොත් ටිකේ නම් ටිකයි දෙන්න පුළුවන්. තව ගොඩක් ඇති. ඒකට ඒක කියවන්න වටිනවා. ඒකෙදි ඇත්තටම මේ සරුවචනanse කොහොමද මේක මේ දැන් මේ කතිය දෙන්න නන් නෙවෙයි මේ සරුවචනමේ ශූන්‍යතාවාදයේ ගොඩනගෙනකොට අපිට අහුවෙන්නේ නැති විශාල ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ගෝචර නොවන විශාල දෙයක් ගැන කතා කරනවා. අපි මේක මේ ඉන්ද්‍රිය ගෝචරයේ තුලින් යන්න හදන කවදාකවත් යන්න බෑ. මත ඉන්ද්‍රිය ගෝචරයේදී හොඳටම මේ හදාරුවාට පස්සේ වශී කරාට පස්සේ තියෙනවා විශාල ප්‍රදේශයක් තියෙනවා මොනම විදියකවත් වචනට දාන්න බැරි. මොනම විදියකින්වත් sannivedana කරන්න බැරි. හැබැයි නෑ කියන්න බැරි එකක්. ඒක සාමාන්‍යයෙන් unconscious කියලා මේ western psychology වල සඳහන් කරලා තියෙනවා. unconscious එකේ ඔක්කොම අපි සමානයි. කොන්ෂස් හරිය තමයි අපේ මේ වෙනස්කම් ඥාන පිරිමිකම් තියෙන්නේ. ඒ නිසා ඒක දැනගෙන අරකට බහින එක තමයි නැත්නම් ඩාර්ක් එනර්ජි ඩාර්ක් මැටර්ස් වලට යන එක තමයි මේ එක පැත්තකින් ෆිසික්ස් අනුව කියලා දෙන්න තියෙන්නේ. නමුත් ඒකේ නව විද්‍යාවේ මේක හොයාගත් එක මොකද්ද සමතුලිත භාවයක් පේන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඒකත් එක්ක මම කියන්නේ බුදුහාමුදුරුවෝ මේ බුද්ධ විද්‍යාව පිටක් ලැබුවා හෝ විද්‍යාව බුදුහාමරක පිටක් ලැබුවා කියලා. ස්වාධීන පාරවල් දෙකෙන් ගිහිල්ලා දැන් අපි ඉන්න යුගයේදී විද්‍යාවත් එකම කියන්න පටන් ගන්න තියෙනවා. ඒක ටිකක් ආශ්චර්යවත්. Venerable sir, can you please distinguish between the concentration and the mindful? Example, a surgeon when operating a patient is a highly concentrate, uh, concentration. It is high concentration, but the But is he practicing mindfulness? Uh, mindfulness is the proximate cause for the concentration. Whenever there is a mindfulness and the continuity, whether you like it or not, the concentration manifests. So therefore, better not to focus on the concentration because it is the effect. You have to focus on the cause, that is the mindfulness, make sure the mindfulness is continuous. If the mindfulness is continuous, invariably the concentration happens. So therefore, when you are meditating, uh, you must take care, your duty, you have to, what you have to facilitate is to uh, have the mindfulness and continuity. And then concentration will come into being and therefore uh, as far as the concentration and the mindfulness is concerned, mindfulness is the proximate cause, concentration is the outcome. Uh, could you please explain how to practice mindfulness to a layperson working in the office environment? Uh, this is a good question but not easy answer. Therefore, one has to tell one has to understand mindfulness you can develop in the intensive method, semi-intensive method, then the extensive method. Intensive method is you give the laboratory conditions and the most uh, conducive conditions and allocate 100 time for the mindfulness and try to taste it, try to touch it, try to face it. That is what we call sitting meditation in a uh, con under conducive conditions, uh, under meditation center and there you give up seeing, hearing, smelling, touching, and you try to focus only the bodily consciousness, bodily perception, so touch. That is at the air touching on the uh, sensitivity of the skin. And then if you understand, you maintain the here, now I am situation with the in-breath as well as the out-breath. When the continuity happens, you will understand that you become parallel. You will be the, will be in it fully 100% with the when the in-breath happen in-breath you know out-breath you know out-breath so when that happens situation is so conducive so therefore you are fixing number of variables but when you are going to the walking meditation some of the variables set free something like you are seeing you are hearing and wind movements and everything happens still you try to keep the mindfulness so it is little semi intensive well little challenging, but still you may see the mindfulness that you are developing in the walking meditation is more versatile and more gross and therefore it has more applicability, it is wider, it's broader and in the mindfulness you develop in the sitting is more deeper. You have to see the depth and the width and that width you are extending further into the under office situation and where variables are completely set free and you try your maximum just to maintain the thin layer of mindfulness one task to the other their main distraction is the intention in sitting meditation you have no entertaining no intention everything happening and in the walking meditation just left leg and the right leg. But in the day-to-day -day activities, thousand and one intentions, so therefore how to maintain the track. So you can't start with that. Instead, you better start with sitting meditation and then go to the walking and then have a hope regarding the uh, day-to-day uh, -day activities. Though this is the theoretical answer, as a person I started with the day-to-day -day activities, I never sit at that time. I was in the second year in my university and uh, I was ashamed to claim as a meditator or a, or a Buddhist. So it happened me to hide everything and try to be mindful in the as much as possible in my day-to-day -day activities without hide the white cloth or without hide the shoulder, uh, this thing, and try to be aware whatever I am going to do. So Venerable Dhammik asked me, you have to be mindful while you are brushing your teeth because you do it by yourself. When you are washing your face, when you are sitting on your toilet, because they are there is no other thing you do by itself. So do it daily. Make it a firm determination daily when I am brushing, I try to be mindful. Slowly, slowly I found, before squeezing the toothpaste into the brush, I started. While brushing, it became more and more reinforced. And even after the, as far as the peppermint taste in the mouth, I mindful. So that dot become little spread. The toilet. So likewise, it, he told, this is the in the warfare you have the ink drop system. Ink drop system means when we are attacking on the guerrilla system, you can't have a battlefront and do in the conventional way. You drop soldiers here and there by the helicopters and they reinforce and they spread. There's yet another spot they spread and likewise ultimately when they get together, whole area will be under control. This is called ink drop system. So you are in the capacity of your day-to-day -day timetable, you fixed it few times. This time, even though I am busy multitask, this time allocate for the mindfulness. And this area, there's no second person involved, you can do it by your own speed. So when you are doing like that, uh, not necessary to have a separate place, not necessary to have a separate time, you make use the same uh, advantageous point and keep on attacking. So it took me about eight to nine years. But even then, it's worth because it's a side business, not the main job. That's all, all the questions for today. But anyway, uh, already one and a half hours finished. පැයක් එකමාරක් කොහොමදක් කියලා තියෙනවා අපේ සැලසුම් කරපු කාලේ මෙච්චරයි මොකද කියන්නේ බලන්න එකේ තේරුමක් තියෙනවද හොඳයිද හිටපේ. ඔය දායක කොහොම හරි ෂේප් කරලා යවන්න බෑ නැත්තම් ලබන අවුරුද්දේ දුන්න නැත්තම් එහෙම එහෙම වෙන එකක් නැහැ නේ. ලබන අවුරුද්දේ දෙනවා නේද දාන්නේ. හරි එහෙනම් මම දිනුවා. ඒකනේ ඒක කැඩුනොත් කියලා මට බය හිතෙනවා. ඒනේ ලබන අවුරුද්දේ ඉන්න ඕනේ දවස් 10 නතර වෙන්න බලන්න. මේ වගේ ඇවිල්ලා මේගොල්ලෝ මේ අපි අඳුරන්නේ නැත්නම් කොහෙද යන කට්ටියක් මේ අපිට ඕන කරන්නේ කොහොමද දායකෝ ටික ගෙන්නලා එනිසා දායකෝ ඇවිල්ලිවලා අපි මට හරි සන්තෝෂයි මේ නන්නාදුන පිටසක් ඇවිල්ලා නන්නාදුන දායකොත් එක්ක එකතු වෙලා මේ සෙන්ටර් එකේදී දෙක එකතු වෙලා මේ කරන වැඩේ ලෝකෙ කොහෙවත්ම වෙන්නේ නැහැ හරි අමාරුයි මේ දෙක ගැට ගන්න හරි අමාරුයි ඒ වුණාට මම හරි සතුටින් ඉන්නේ මොකද ඩායිකෝ කවදාවත් චර්චුරු ගන්නෙත් නැහැ. මේගොල්ලෝ චර්චුරු ගන්නෙත් නැහැ. කොහොම හරි හරකයි මියල හරකයි මිය හරකයි දෙන්න ගැට ගහගෙන ගොඩයි බි මඩයි දෙකම හානවා අපි. අපි 14 වෙනිදා පටන් අර ගන්නවා සංඝයා වහන්සේලාම 39ක් ගෙනල්ලා භාවනා කරනවා. එතකොට මේක සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. මේක කිසිම කාන්තාවකට බුදියන්න දෙන්නේ නැහැ. ලැබුම් ගැබ් බාඩපත් කරලා මෙතෙක් කරපු කිසිම භාවනා වැඩසටහන් තුනක් කරා බොහොම කෙටි දැනුම් දෙමින් දුන්නේ දායකයන්ට කැමැතිද කණ්ඩ දෙන්න කියලා හැම කෙනාම පුදුම සතුටකින් 30කට හදපේක 60කට 70කට කැම වෙනවා. මම දන්නවා මෙහෙම නොවි යන හැම තැනකදීම කැම වලට කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඒ විතරක් නෙවෙයි මේ සංවිධායකින්ගේ කාලය පුදුමාකාර විදිහට වියදම් වෙනවා අපිට තියෙන දායකයන්ට බණින එක විතරයි. ඒකෙන් සතුටුයි. හැබැයි ඒ වුණාට ඉතින් දායකයන්ට අපි ණයයි මොකද දායකව භාවනා කරන්න තියෙනවා. ඒගොල්ලොත් ඇවිල්ලා භාවනා කරනවා නම් මේක ණය නෑ. ඉතින් අපි ආරාධනා කරනවා අප්‍රේල් මැයි මාසෙත් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම අද ගෙනා ලියුමක් ලිව්වා ලියන මහතර ප්‍රසිද්ධ කළ තියන්නේ කියලා දැනුම් පූර්වක මැයි මාසෙ මේ භාවනා දෙකක් තියෙනවා. කැමැති කැමැති කට්ටිය ඇවිල්ලා ලියන මහතර දන්න කට්ටිය සම්බන්ධ වෙන්න කියන්නේ. මේක ඇත්තටම රහසේ සංවිධානය කරේ මේ නෝන මහත්තයා මට දුන්නෙම නෑ ප්‍රසිද්ධ කරන්න මට බැනලා තිබ්බේ ප්‍රසිද්ධ කරන්න එපයි කියලා. මොකද කට්ටිය වැඩි කියලා. කියනකොටම ටක් ගාලා පිරලා ගියා 45. ඉස්සරහට යනකොට මං හිතන්නේ ටික ටික ඔය ප්‍රෙෂර් එක අඩු වෙයි. එතකොට මේ මේ අපි ලොකු සංසය නතර වෙලා හිටපු තැන භාවනා කරපු තැන ඔය කට්ටිය ඔයද මේ මේ කවුද මේ නනව් කන්දේ වේද මාත්‍යාගේ දානේ ලොකු සංසයට හිටපු ජීවකයා. හොඳයි එහෙනම් අපි මෙතනින් නතර කරන අපේ වැඩසටහන අපි 3 වෙනකන් අපිට ගිලම්පස ටිකක් ගන්න 3 ඉඳලා 4 වෙනකන් සක්මන් කරනවා.